අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කැන්බරා අපේ ශ්‍රී ලංකා විහාරයේ මුල් කරගෙන කරන මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව කියන්න පුළුවන් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියන්න පුළුවන් නැත්නම් කමඨහං සුද්ධ කිරීම කියන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල ගුණව එහෙම නැත්නම් සීමාවක් මතක් කිරීම සඳහා මම කැමති වචන ස්වරූපයක් මතක් කරන්න. මේ විශේෂයෙන්ම වැඩමුළුවට සම්බන්ධ වෙච්ච පිරිස අපේ මේ වැඩමුළු නායකවන්ගේ සහයෝගය නිසා මේ වෙනකොට ඒ සත්කාර කීපයක් ලැබලා තිනවා. එකක් තමයි මූලික භවනා කමඨාන උපදේශ පන්තියට අහුම්කම් දෙන්න මේ වෙනකොට අවස්ථාව ලැබලා තියෙනවා. ඒක ටික අපි කියනවා කමඨාන උපදේශ කියලා. දෙක පිළිස සීලයක පිටවඬ සංඝ වහන්සේගේ අනුග්‍රහය ලැබලා දීලා තියෙනවා. තුන මේ වැඩමුළුව කරගෙන යාමට විවස්ථා මාලාවක් තියෙනවා. මෙන්න මේ මේ විවස්ථායට තමයි අපි මේ ඒවන පාවිච්චි කරන්නේ. ඔක්කොම මතක් කිරීම මේ වැඩමුළු නායකත්වය හරහා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කාට හරි ඒ මූලික භාවනා උපදේශ පන්තිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලි කර ගැනීමක් තියෙනවා නම් මම ඉල්ලා හිටිනවා ඒ කමඨාන් සුද්ධ කිරීමට අමතරව ධර්ම සාකච්ඡාට අමතරව ප්‍රශ්න විචාරාත්මක වැඩවලට අමතර වුණත් ඒවැනි ප්‍රශ්න මෙතෙන්දි මතක් කරන්නයි කිය. ඒ අවශ්‍යතාව. ඒ වගේම Taman රකින්න ශිල්පද මේ මේ දේවල් අපි සමාදන් වුණාට අපි දන්නේ නැහැ මොනවද මේ ශිල්පද වල සීමා මරියාදාවල් කියලා. අපි දන්නේ නැත්නම් ඒක මතක් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ විවස්ථා වගේක ඉඳගෙන අපි මේ නැවත පරියංක සක්මන් ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ විවස්ථා වල නොගැලපෙන දෙයක්, නොවැටහෙන දෙයක් තියෙනවා නම් අපි මෙතෙන්දී ඉල්ලා හිටිනවා ධර්ම සාකච්ඡාවට දැන් ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා. ඇයි එහෙම මම කියන්නේ මේ කාරණා පිළිබඳ එකිනෙකා කතා කරන්න යන්න එපා. එතකොට මෙතන පාලනයක් කරගන්න හම්බෙන්නේ කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න. එතකොට සංවිධායක සංවිධායක උත්තර දෙයි. නැත්නම් මට පුළුවන් එහෙම නැතු මේ තවත් භාවනා කරන කෙනෙක් ළඟට ගිහිල්ලා මේ වැසිකිළිය කොතනද තියෙන්නේ වතුර කොතනද තියෙන්නේ අහන්න යන්න එපා. එතකොට අපිට මේක කරන්න බෑ. එහෙම දන්නේ නැත්නම් සංවිධානයට කියන්නේ ඒගොල්ලෝ කියලා දෙයි. ඒකට ඇයි මේ ශිල්පද රකින්නේ කියලා ළඟ ඉන්න කෙනාගෙන් අහන්න යන්න එපා. මං කියන්නේ ඔක්කොටම වැඩි දැනුම මයි ළඟ තියෙනවා නැත්නම් සංවිධානය තියෙනවා කියලා ඒකට කරන්න බෑ. ඒ නිසා මේ අතර කතා නතර කරන්න නම් අපිට තියෙන්න ඕන සාකච්ඡා මණ්ඩපයක්. ඉතින් මං ඉල්ලා හිටනවා මේ ධර්ම සාකච්ඡා වෙලාව ඒ සාකච්ඡා මණ්ඩපේ බවටපත් කරන තුරු කාටත් ඒ දැනුව ලැබෙනවා. ඊට අමතරව තමයි අර කාරණා තුන. 1 කමඨහං සුද්ධ කිරීම තමයි භාවනා කරනගෙන යනකොට මේ සැකමුසු තැනක් තේරුම් ගත යුතු තැනක් තියෙනවනම් ඉල්ලීමක් මේ කාරණාව සුද්ධ කර ගැනීමට අපේ සම්ප්‍රදාය තේරවාදය කියන්නේ කමඨහං සුද්ධ කරනවා කිය. එහෙම නැත්නම් අපි ගත කරන ආධ්‍යාත්මික ජීවිතයක් තියෙනනේ අද තියෙන මේ බාහිරේ තියෙන කාම ලෝකයෙන් වෙන් වෙලා. එතකොට අපිට මේ කාම ලෝකයෙන් අහන්න බැරි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපි අපි සාකච්ඡා කරන්නේ. එනතම් අපි සරුවචන් වහන්සේ ඇතුළු මේ 2600ක් ඉතිහාසයේ පුරා මේ ගමන ගියත්න්ගේ තොරතුරු සම්භාරය අරගෙන අපිට මේ ප්‍රශ්නට උත්තර හොයන්න පුළුවන් දන්න ප්‍රමාණයට ඒකට ධර්ම සාකච්ඡා කියලා කියනවා. කමඨාන් සුද්ධ කිරීමේ ධර්ම සාකච්ඡාව අය ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙදිත් තමන්ට ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන්. මෙවැනි තැනක මෙවැනි පිරිසක් ඉදිරියට මෙහෙම ප්‍රශ්න අහුවොත් හොඳයි කියලා හිතන විදිය. ඉතින් ඒක සඳහා ක්‍රම දෙකක් ඇත්තටම තියෙනවා. ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සභාවට ප්‍රකාශ කරන්නත් පුළුවන්. මේ විදිහට තමයි අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මේ මූලික හඳුන්වා දීම දුන්නට පස්සේ මම කැමැති සභාවාරය ආරම්භ කරන්න ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ඒක සභාගත කිරීම හරහා. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කැන්බරා නගරයට පැමිණි දෙවෙනි අවස්ථාව මේ මේ වෙලාවේදී ඔබ වහන්සේගේ මේ ගමන අපිට වඩාත් ඵලදායී ගමනක් බාටපත් කර ගැනීම සඳහා අපි හිතන මේ ධර්ම සාකච්ඡා වැඩසටහනත් අප උපයෝගී වෙයි කියලා අද මේ ස්ථානයට පැමිණලා ඉන්නේ නැත්නම් මේ වැඩමුළුවට පැමිණලා ඉන්න පිරිස දිහා බැලුවාම සමහර අය හුඟක්ම තරුණ අය ඒ වගේම භාවනාව පිළිබඳව ආධුනිකයන් ඉතින් අපි කීප දෙනෙක්ගෙන්ම ඇහුවා ඇයි අද ඔබ මේ වැඩසටහනට සහභාගී වුනේ එයා කිව්වා මේ භාවනා කරන්න කියලා ඉතින් අද වගේ දවසක බොහෝ දේවල් කරන්න මිනිසුන්ට අවස්ථාව තිබියදී මේ නත්තල් සමයේ ඒ අය ඒ දේවල් අත්හැර දාලා මේ ස්ථානයට ඇවිල්ලා අපි හැම ප්‍රශ්නයක් ඇහුවා මේ අය කියන්නේ භාවනා කරන්න ආවා. ඉතින් මොකද්ද මේ භාවනාව කියලා ඇහුවාම එයාට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ අසරණ බවක් එමත් නැත්නම් නොදැනුවත් කමක් වික්ෂිප්ත බවක් තියෙන බව පේනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න වලට කලින් මට හිතෙන ස්වාමීන් වහන්සේගෙන් මේ අය වෙනුවෙන් මේ දෙන්න පුළුවන් පිළිතුර නැත්නම් අවවාදය මොකද්ද කියලා මේ අය තාමත් තේරුම් අරගෙන නැහැ මොකද්ද භාවනාව කියන්නේ කියලා. ඇත්තටම ඒක ඉතින් ප්‍රායෝගික ප්‍රකාශයක්. ඉතින් මම කැමති මේ කියන කී දෙනෙක් ඉන්නවද කියලා අත උසලා පෙන්නන්න කැමතිද ඉස්සල්ලාම තාවට වගේ මේ සභාවේ ඉන්න කට්ටියද? භාවනා කරන්න කැමති කියලා දැනගන්න කැමති? පොඩ්ඩක් තවත් උස්සන්න. හොඳයි. ඡායන මේ ප්‍රතිචාරයක් කියනවා. ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම් ධර්ම සාකච්ඡාව වෙලා ඉතුරු කරගන්න. මේ පිරිසට පුළුවන් අපිත් එක්ක දවස් ගත කරන්න. නැත්නම් ධර්ම සාකච්ඡාවේ විත දෙන්නේ. දවසේ ඉන්නවා. එවනම් අපි ඊගාවට පරියන්කිකට එකතු වෙන වෙලාවේදී මම විනාඩි 20ක විතර භාවනා මෙහෙවීමක් කරනවා වාඩි වෙලා මොකද කරන්න ඕන කියලා. එතකොට අපි අනික් කටියක් ඉන්නවා අපි එකට යනවා. ඊට පස්සේ ඊගාවට ඒ පරියන්ක ඉවරනට පස්සේ ඊගාට කරන්න තියෙන සක්මනට යන්න ඉස්සෙල්ලා මම විනාඩි 10ක් විතර අරගෙන සක්මන කියන්නේ මොකද්ද කියලා ප්‍රායෝගිකව දැන් ඊගාට කරන්න බෑ මොකද්ද කරන්න කියලා අපි කියලා දෙමු. එතකොට ඒක මෙහෙවීම කියන උපාංගය යටතේ අපිට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම මම සංවිධායක සංවිධායකත්වයෙන් ඉල්ලා සිටිනවා. මේ ඇත්තන්ට මූලික භාවනා උපදේශ පන්ති අහන්න සලස්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ එක එක කරාට ඒක පිටපත ගන්න දෙන්න පුළුවන්. ඒක දැන් මම කරන්න හදන ඒක නෙවෙයි. ඒකම තමයි. නමුත් ඒ ප්‍රායෝගිකව කරන හැටි. ඉතින් ඒකෙන් මම දැක්කා දැන් අපේ මීටර් වල ළඟ තියෙන ඉස්කෝලේ ළමයි ළමයින්ට භාවනා උගන්වන්න කියලා ඒ ගුරු මණ්ඩලය ඇවිල්ලා කිව්වා. මම දන්නේත් නෑ උගන්වනවා කියන එක. ඉතින් අපි එකට ගෙන්න ගත්ත ළමයි ටික එන්දා පහමාරණකම් තියාගත්තා. එකට තිබුණේ අපේ ඔය එකට ඇවිල්ලා වාඩි වුණා. වාඩිලා මම විනාඩි 20ක විතර දැන් ඒ ළමයි රිට්‍රීට් එකට හිටපු කට්ටියත් හිටියා. කිරුවට පස්සේ මම හිතුවා මේ ළමයින්ට තව විනාඩි 40ක් ඉඳගෙන ඉන්න එපායි. ඉඳගෙන ඉන්න බැරි වෙයි කියලා. ප්‍රශ්නයක් උනේ නැහැ. හරි හිටපු ළමයි ඒ වාඩි වුණා. ඊට පස්සේ එතන හිටියා සුවිච්චාවෙන් ඉදිරිපත් වෙච්ච පරණ ගුරු මහතාවක්. يعني විශ්‍රාම ගත්ත ලොකු ටීචර් කෙනෙක්. ඇත්තටම මම මගේ ආර්දනට ඇවිල්ලා හිටියේ මං කිව්වා අම්මේ මේ දරුවන්ට අම්මලායි භාෂාවෙන් කියලා දෙන්න සක්මන් කරන්නේ කොහොමද කියලා. පස්සේ යම විනාඩි 10ක් විතර යන දැන් තව පොඩ්ඩකින් කරන්න තියෙන සක්මන කියලා දුන්නා. කියලා දුන්නා ඒ අම්මට කණ්ඩායමක් දුන්නා. කට්ටිය කට්ටිය දීලා තියෙන සිංහල සක්මන් කෙරේවා. එහෙම කරලා ඒ ළමයි දෙන්නේ දිගට එන්න පටන් ගත්තා. දවස් හතරක් විතර හැමදාම ඉස්කෝලේ රැෙන්නේ එකමාරට අපි ධර්ම සාකච්ඡා පටන් ගන්න එකමාරට ළමයි ගෙදර ආව ගමන් කාලා 1:45ට දුවගෙන එනවා ධර්ම සාකච්ඡා. ඇවිල්ලා වார்த்தාව දෙනවා. වார்த்தාව දෙල මම ඔයාම කියවන්නේ කියලා. ඒ දවස් හතර යනකොට ඉන්න කටියට තේරුණා මේ ළමයි කොච්චර ඉක්මනට අල්ලනවද කියලා. ඒ කරගෙන හිටපු කට්ටියට හිතුණා අපි මේ ඒ කට්ටිය ඒකට මාස ගණන් අවුරුදු ගණන් භාවනා කරපුවායිනේ. ටක් ගාලා අල්ලනවා. හැබැයි ඒගොල්ලන්ට ওই මම ওই කියන ළමයින්ට අපි අර පැයක බණ භාවනා මූලික උපදේශ ටික අහන්න සැලැස්සුවා. මේ වෙලා තියෙන ඒක සැර වැඩි. පැයකට දෙනවා අවුරුද්දකට විතර ආහාර. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ. අන්තර වාඩි වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේකයි කරන්න ඕනේ. සක්මන් ඉස්සෙල්ලා මේ ටිකයි කරන්න ඕනේ කියවම අරකයි මේකයි හොඳට නිකන් අනලකවනවා වගේ බත් පිඟාන අතර දෙනවා වෙනුවට අනල කවනවා වගේ තියෙනවා. ඒ නිසා මම පළවෙනි ඉල්ලීමට මම දෙන උත්තරේ තමයි පීගාවට වාඩි වෙන්න හදන පළවෙනි පරියන්කේදී මට පොඩි ඉඟියක් කරන්න මම අනික් කට්ටියගේ සමාව ඉල්ලනවා. අපි ඒ කට්ටියත් ඒක විනාඩි 20ක විතර මෙහෙවීමක් කරනවා. ඒක නැගිටලා සක්මන් කරන්න ඉස්සලා අපි ආයෙසරයක් මෙතනින් මතක් කිරීමක් කරනවා. ඉතින් මේකට මේ සංවිධානය ඔක බලා ගන්න ඕනේ මේ හැම කෙනාටම මූලික උපදෙස් ලැබෙන බාට ඒක සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. අද මේ පොඩි හම්තුරුගේ එහෙ තියාගෙන ඉන්නේ මම ඒ හම්තුරු ගාව ඕක බැංකුව වගේ කොයි වෙලාවෙත් ඒ වගේ CD ඕන තරම් තියෙන. ඒ කිය හම්තුරන් ගියොත් ඒකත් කරලා දෙයි. ඒ නිසා මම මේ ඉල්ලීමට මේකෙන් නතර කරලා මම ඉල්ලා හිටන නැවතත් අපෙත් එක්ක ඒ පිටසරත් අපි කියනවා ආරාධනා කරනවා. අපි ධර්ම සාකච්ඡාට අහුම්කම් දෙන්න එතකොට අහන ප්‍රශ්න සහ ලැබෙන උත්තර වලින් ඕගොල්ලන්ගේ ප්‍රශ්නට සමානට උත්තර ඒකෙත් තියෙන ඉඩ තියෙනවා. ඒ ඒ විදිහටම ප්‍රශ්නිකුත් අහලා තියෙනවා ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනා කිරීමට ආධුනිකයෙක් මේ මාහට සිටින් මෙඩිටේෂන් හා වෝකින් මෙඩිටේෂන් ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව වරහන් ඇතුලේ වලට ප්‍රවේශ වන ආකාරය හා පවත්වාගෙන යන ආකාරය කාරුණිකව විස්තර කර දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඒ ප්‍රවේශය තමයි මම ඔය වග කියන්නේ මෙහෙවීමක් කරන්න කියලා පවත්වාගෙන යන ආකාරය පිළිබඳ ඉතුරු ප්‍රශ්න වලින් ඇහි යෝගලන්නේ. දැන් භාවනා කරලා කරගෙන යනකොට ප්‍රශ්න. ඒ නිසා මුල් කොටසට අපි භාවනා මෙහෙවීම කියන උත්තරය යටතේ ශීර්ෂය යටතේ උත්තර දෙනවා. ඉතුරු ප්‍රශ්නට අහුම්කම් දෙන්න. එතකොට උඟක් කළාට තමන්ගේ ප්‍රශ්න ඇහිලා ඇති. දැනට කරගෙන යන කට්ටිය පවත්වාගෙන යෑම කරන්න කොහොමද කියන්නේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ නිසා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස වර්තමාන මොහොතේ සිත පැවැත්වීම යනු කුමක්ද? එහි ඇති වැදගත්කම භාවනාවට සම්බන්ධව සහ සසර දුක් නිවා නිවනට පැමිණීම පිණිස උපකාරී වන්නේ කෙසේද? ඒ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය ඒකම ඊයේ සවස දේශනාවේදී කියවුණු පරිදි ශීලය මෙම සසර දුකින් මිදෙන ප්‍රතිපදාවෙහි වැදගත් අංශයක් වෙයි. ශීලෙහි පිහිටි තැනැත්තාට කාය වචී සංවරය භාවනාවට භාවනාව වඩා ගැනීමට ධර්ම ධර්ම යථාභූත ස්වરૂපය අකණ්ඩ කිරීමට උපකාරී වන ආකාරය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ ඊට පහසුවෙන්ම නිවන් සාක්ෂාත් කිරීමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. මේ පළවෙනි කොටසේ තියෙන්නේ වර්තමාන මොහොතට එළඹීම කියන එක මම අහනවා මේ භද්‍ර කියන නෝනගෙන් එයා දන්න ටික කියන්න කියලා. දැන් මොකද මේගොල්ලෝ මහා ලොකු සංවිධායකයෝනේ. මේගොල්ලෝ තමයි මේ ඔක්කොටම මේ බඩු බෙදී ව්‍යාපාරය කරන්නේ. නැත්තම් හරියටත් තියෙනවා. ඔයගොල්ලෝ උත්තර දුන්නාට පස්සේ ඒ දිනට රිදෙන හරියක් තියෙනවා මං කියනවා. ඒ දින කියන දේ හරිනම් මම දෙවෙනි කොටස ගන්නවා ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ කියවන්න ආයෙසර සමින්හංශ වර්තමාන මොහොතේ සිත පැවැත්වීම යනු කුමක්ද? එහි ඇති වැදගත්කම භාවනාව සම්බන්ධයෙන් විස්තර කරන්න. සමින්හංශ වර්තමාන මොහොතේ සිත පැවැත්වීම කියලා කියන්නේ අතීතය ගැන සිහිපත් කරන්නෙත් නැතුව අනාගතය ගැන සිහි කරන්නෙත් නැතුව මම දැන් මෙතන කියලා සිත මේ මොහොතට මේ මොහොතේ තබා ගැනීම. අවසරයි ස්වාමීන් වහන්සේ වර්තමාන මොහොතේ සිත කියනකොට මම කරන්නේ පරයන්කේ ඉඳගෙන මගේ කය දිහා බලන එක මේ මේ කය මොකද්ද වෙන්නේ කියන එක බලන එක එතකොට මේ අතීතයේ කබද්දන නොන කියෝ වගේ අතීතෙත් දුවන්නෙත් නැහැ අනාගතෙට යන්නෙත් නැහැ මේ කය දිහා බලාගෙන ඉන්න එක තමයි මම දැන් මෙතන කියන අවස්ථාවේදී මම කරන්නේ ඉරියව්ව තමන්ගේ ඉරියව්ව සාක්කියට තියාගෙන ඉරියව්ව කියන්නේ වර්තමාන මොහොතේ තියෙන එකක්. එතකොට බද්දනෝන කියපු විදිහට මම කියන එකෙන් අදහස් කරන්නේ මේ කන්ද, මේ කඳ, මේ හුඹහ, මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. දැන් කියන එකට අදහස් කරන්නේ අතීත අනාගත නෙවෙයි. මේ දැන කියලා කියන්නේ ළඟ ඉන්න කෙනාගේ ඉරියව්ව නෙවෙයි. මත්තම. ඒකට මම දැන් මෙතන කියන එක වර්ත්‍ය යම් ප්‍රමාණයකට වර්ණගෙනවා. පොඩි හවුරට මයික් එක දෙන්න බලන්න. අපි ආවනේ ගන්න. යා පොඩි ආමතුරුත් හරියට අවිජිනමයිත් එක පොඩි ආමතුරුගෙන් අහමු දැන් මේ කියපු දෙයට තව පොඩ්ඩක් එකතු කරන්න කියලා. මේ වර්තමාන මොහොතේ එළඹ සිටීම නැත්තම් පැමිණීම කියන එකට දැන් අදහස් දෙකක් ආවා ස්ත්‍රී පක්ෂයෙන්. අපි අහමු පොඩි ආමතුරුන්ගෙන් පොඩ්ඩක් තව එක වචනයක් එක වාක්‍යයක් එකතු කරන්න කියලා. ආනාපානසති අවසරයි. එතකොට වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියලා ඒ සමන් ඉරියව්වට හිත ගන්නවා. මේක ඒ ඉරියව්වට හිතගatti ඇත්තටම අතීතයේ ඒ අතහරින්න ඉවර කරනවාට අතීත සිතිවිලි එන්න පුළුවන්. අනාගත සිතිවිලි එන්න පුළුවන් වර්තමානයේ ඒවට ඒවට බැඳීමක් හෝ එක ප්‍රතික්ෂේප කරන්නේ ඒක දැනගෙන මේ මොහොතේ හිත පාස් කරනවා. තව ටිකක් විවිධාංගීකරණය වෙනවා. මේ වර්තමාන මොහොත කියන එක බද පාවිච්චි කරා වචන වගේක් අතීත රීතිය යවන්නේ නැහැ අනාගත රීතිය යවන්නේ නැහැ කියලා. නමුත් අපිට එහෙම පාලන හිතට විධාන කිරීමේ ශක්තියක් නැහැ. අපි යවි නැතුණාට යනවා. අනාගතයටත් යනවා අතීතයටත් යනවා අතින්ටත් යනවා අරයට මෙහාටත් යනවා. අන්නේ මෙහාට මෙහාට දුවන ගොනා මම දැන් මෙතන කියන කුඤ්ඤ ගැට ගන්නවා. හැබැයි කරට කරමුල තියලා ගැට ගන්න ටිකක් නටන්න තියලා ගැට ගන්න. එතකොට රූට් එහෙට අදිනවා මෙහෙට අදිනවා මෙහෙට අදිනවා මෙහෙට අදිනවා හැබැයි එයා දන්නවා බැඳිලා තියෙන්නේ කියලා. මේක සරුවචනාංශ ඉදිරිපත් කරනවා මේ මේ කියනකොට මට මතක් වුණේ ගද්දුල බද්ද කියලා. වල් බල්ලෙක් රණුවක බැඳාම කනුවක දාලා ඌ බෙල්ල පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් ඇදගෙන යනවා. ඊට පස්සේ ඉස්සරහට දූවගෙන යනවා. එහාට දුවනවා මෙහාට දුවනවා. මොකද ඌට ලණුව වුරුත් නැහැ, කනුව වුරුත් නැහැ. එතකොට එයා ඒ සීමාව ඇතුළත නටනවා. හැබැයි ලණුව හයියනම් කනුව හොඳට පොළවේ ගහලා තියෙනවනම් බල ගන්න මේ කඩාන යන්න බෑ කියලා. එතකොට අපි අර හිත බැඳ තබා ගැනීම සඳහා නිමිත්තක් කරගන්න වර්තමාන මොහොත. හැබැයි එහෙම නිමිත්තක් කරගන්න ඕන වුණාට හිටින්නේ නැහැ. එයා අතීතයට දුවනවා. ඒතකොට දන්නවා දැන් මගේ බලාපොරොත්තු එක නෙවෙයි තියෙන්නේ අතීතයට ගිහිල්ලා. කලබල වෙන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ඒ වගේම අනාගතයට දුවන්න පුළුවන්. ගෙදර ඉන්න දරුවෝ මල්ලෝ ගැන දෙමාපියෝ ගැන හිතන්න පුළුවන්. මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන හිතන්නත් පුළුවන්. ඒ කොහේ කියත් අපි කියනවා ඔබට අහර්ෂක භූමිය නැත්නම් නික්ලේශී තන වශයෙන් නිර්මල තන වශයෙන් වර්තමාන මොහොත ගන්න. නමුත් අපේ හිතට මේක අමතක වෙලා අවුරුදු 140කට වැඩිලු. මුළු සංසාරේ පුරාවටම අපි ඉඳලා තියෙන්නේ වර්තමාන මොහොතට තරහ වෙලා. වර්තමාන මොහොතත් එක්ක ද්වේෂ කරගෙන. ඒක නිසා මේ සම්පූර්ණ කාලයක් අපිට ඇලර්ජික් වෙච්ච එහෙම නැත්නම් අපිට අපත්‍ය වෙච්ච මේ වර්තමානට නැවත ගෙනත් තිබ්බට කුඩල කොට උඩ තිබ්බා වගේ ආ කැමති නැහැ. ඒක පුද්ගලික ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අපේ එක්කෙනෙකුගේ පුද්ගලික ප්‍රශ්නය නෙවෙයි මේ තමයි මානව මනස. ඒ ਸਰවඥාන්සේ ඒක දන්නවා. දැනගෙන මේ බැරි වැඩක්. නිකන් හරියට අටුසෙදි පිටක් උඩ ඔලිදැටයක් තියන්න හදනවා. දුන අස්සෙක් උඩ අලුපූල් ගිරියක් තියන්න හදනවා. ඉතින් ඒ නිසා ආධුනිකයට හිතෙනවා කවමදාකවත් මේ අලුපූල් ගිරිය මේ දුන අස්සෙක් උඩ හිටිනිකන් නැහැ. එහෙම නැත්නම් කටුසු පිටක් උඩ කොළදැටයක් තියන්න බෑ කියලා. මොකද ඒ තරම් අපිට අපි ගැන විශ්වාසයක් නැහැ. නමුත් මේ ස්වභාවෙම ඉන්නවා හරියට මේක වටිනාකම තේරුම් අරගත්තට පස්සේ උත්සාහ කළොත් ඔය හිතන තරම පශ්චාත්තාප වෙන්න සමහර විටක මේක තියෙනවා. හැබැයි ඒක සෙල්ලක්කාරකමට ගන්න ඕනේ. වීරත්වයට ගන්න ඕනේ. වැටුණ එක නෙමෙයි ප්‍රශ්නේ. මට පුළුවන්. මට එකක් හරි පුළුවන් කියලා ගත්තට පස්සේ දැන් අපිනේ මේ උතරතුරු දෙන්න හදන දැන් දැන් අපිනේ මේ ක්‍රමසාවිත දෙන්න හදන්නේ. මෙයා මේ මේ දෘෂ්ටි කෝණය ගත්තට පස්සේ එයාගේම මනසෙන් එක්කෙනෙක් කියනවා මම දැන් මෙතන කියලා. තව කෙනෙක් කියනවා ඉරියව්ව කියලා. තව කෙනෙක් කියනවා හිතවිලි සිවුනට ගණන් ගන්න එපා කියලා. මේ වගේ ක්‍රමසාවිදි ලක්ෂිකුත් එකක් Tamanගෙන් එන්න පටන් ගන්නවා. එදාට තමයි ඇත්තටම වර්තමාන මොහොත වරණගෙන්නේ. නිර්වචනය වෙන්නේ. අපි දැන් කරන්නේ පොඩ්ඩක් මේක දිහාවට එල්ල කරලා තියෙනවා. උත්සාහ කරන්න කියලා. උත්සාහ කරලා අපහසුත බොහෝ භාසකම අපිත් එක්ක කියන මොකද අපි කියලා බැමිනිච්ච අය නෙවෙයි අපිත් ඔය අන්තරාය බුට්ටුවේ ඉන්නේ. කරනකොට කරනකොට Taman තුලින් ක්‍රමසහවිදි එන්න පටන් ගත්තට පස්සේ ඒක නිකන් Tamanගේම දරුවෙක් වාගේ Tamanගේම නිර්මාණයක් වාගේ අපේ මොලේ අපි දන්නේ නැති ගොඩාක් වැඩ කරන්නේ නැති අංශහගහ මේක කරන්න ඕනේ නම් ක්‍රමසහවිදි එන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි ත්‍රිපිටකය කියන්නේ. එහෙම උත්සාහ කරපු අය Taman කෝදේ කියනවා. බුදුහාමුදුරු කියපුවා ගොඩක් තියෙනයි. සාරිපුත්තු සාංශේ කිව්වා තව ගොඩක් තියෙනවා. එක එකන එක එකන කියනවා මේ එලෙබසිටි හොඳට අප්‍රමාද වෙන්න හදනකොට මට වෙච්ච සංගතිය මම මෙහෙමයි මේකෙන් ගොඩාවේ කියලා. ඊට පස්සේ අටුවා යුගයට ගියාට පස්සේ ඒක සුවිශේෂී දේ තමයි ලංකාවේදී විතරක් වෙච්ච ටික විතරක් ලියලා තියෙනවා. ඊට පස්සේ පුළු බෞද්ධ ලෝකෙම මේක ආදර්ශයට අරගෙන ස්ටෑන්ඩඩ් එකට අරගෙන අද ත්‍රිපිටකයේ ගෙවුවොත් විශාල පොත් ගොඩක් ඔක්කොම ලාංකිකයන් මේක කරලා වැරදිච්චෙව්වා හදාගත්ත හැටි ඊට පස්සේ ටීකා යුගයට යනකොට බුරුමි කලිච්ච ටික ටීකාවල තියෙන බුරුමි ස්වාමීන් වහන්සේලා ඒ ටික කරනකොට ඇචුවේට අනු ටීකා දිගින් දිගට දිගින් දිගට යන නිසා අපි හැමගෙනාම අටුවාචාරින් වහන්සේ නම අපි හැමගෙනාම ටීකාචාරින් වහන්සේ නම අපි හැමගෙනාම ටිප්පණි ලියලියා ඉන්නේ මේ ඒ නිසා මේකට නිත්‍ය අර්ථකථනයක් නැහැ වර්තමාන මොහොත කියන එක පෘථග්ජනයේ තන ඉඳලා රහත් වෙනකන් හැමදාම අලුත් අර්ථකථන තියෙනවා. ඒක තමයි අපි මේලි කරන්නේ. මම දන්න ටික මෙයාට කියනවා. එහා හිටිය මෙයාට එක එක්කත් ලොකුත් නැහැ, එකකත් පොඩිත් නැහැ, එකකත් ඉස්සරහින් නැහැ, එකක් පස්සෙමත් නැහැ. අපි ඔක්කොම දැන් තාම ඇලිකෙලියේ සෙල්ලම් කරන පොඩි දරුවෝ වගේ අරයා හරි කියපු ගමන් අහු වෙනවා අපි. එහෙම කියන්නයි තියන්නේ අපිට වෙන්නේ බුදුහාමුදුරින්. බුදුහාමුදුරු දන්නා. නමුත් අපි මේකට අපේ ක්‍රමසාවිදි දානකම් එන්නේ නැහැ. ඒකට මේ භාවනා කරන කෙනා ඒ Tamange අත්දැකීම තංගමගේ කුසින් වදාගත්ත දරුවෙක් වගේ අගය කරන. මොකද පොතේ ව නෙවෙයි. පොතේ උදව් කරාට ඉදිරියට එන්න ඕනේ. ඒ මම හිතනවා මේක හොඳ අර්ථකථනයක් කියලා. ප්‍රශ්නේ අපේ කරන හතුරුද මේකට දන්නේ නැතාවෝ. මදිද දන්නේ නැහැ. ඉදිරියපත් වෙන එකක් නැහැ ප්‍රශ්නේ අපේ කරන. මේ මේ මේ පරණම් මණ්ඩි කෙනෙක් මේ වයන ඒ බබා උකුම් පරණ දාන අදල ගන්න තියෙන්නේ ලංකම තමයි ඉස්සරහට ඒක දෙවෙනි කොටස මොකක්ද කියන්නේ දෙවෙනි කොටස ස්වාමීන් වහන්සේ ඊයේ සවස දේශනාවේදී කියවුණු පරිදි ශීලය මෙම සසර දුකින් මිදෙන ප්‍රතිපදාවේ වැදගත් අංශයක් වෙයි. සීලේ පීඨ තැනත්තා තමන් වචී සංවරය භාවනාව වඩා ගැනීමට යථාභූත ස්වභාවය අවබෝධ කර ගැනීමට උපකාරී වන ආකාරය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. මේකට මම අනිත් පැත්තේ උත්තරයක් දෙන්නම්. මම මේ ආපු ගමන් මේ කම්පියුටර් එකට මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගත්තා. එතකොට මේ ආටිකල් එකක් වල තිබුණා අපිට භාවනා කරන්න ඕන කෙනෙක් ඇමරිකාවේදී මේ භාවනා කරනකොට සීලය අවශ්‍ය නැහැ කියලා මේ භාවනාවේ තියෙන්නේ ලෞකික secular ලැප පහසුකම් සඳහා කියලා දැන් මේ භාවනා බිස්නස් එකක් කරගන්න යාම නිසා කොච්චරක් දුරට බුද්ධ ආගම වැඩිට අර්ථකථනය දෙනවද ඒ කරන කට්ටිය අවසානයේ අපහසුතාවටපත් වෙනවද කියලා ඇමරිකාවේදී කරපු රිසර්ච් পেපර් එකක් ඒකේ ලියලා තිබුණා මේක ස්වාමීන් වහන්සේට වැදගත් වෙයි ඒ වගේම බිකු බෝධිගෙත් තම යෝජනා ඒක දීලා තිනවා ස්වාමීන් වහන්සේගේ අදහස් අනාලි හැමතෙම අදහස් තියෙනවා දීලා තියෙනවා මේ භාවනාව දැන් ලංකාවේ බෞද්ධයා කරනකොට හැම වෙලාවෙම සීල් සමාදන් වෙලානේ කරන්නේ. නමුත් ඔයගොල්ලෝ දන්නේ නැති දැන්ට තියෙන බුද්ධ ආගම බිස්නස් බුද්දිසම්. යන්නේ ආතතිය නැති කරන්න. යන්නේ ලෙඩ රෝග සුව කරන්න. තවත් නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ඇමරිකාවේ එක දවසකට යුත හමුදාවේ උසස් නිලධාරීන් 26 දෙනෙක් සීදීන සඳහන්. යුද්ධ භූමිය අධ්‍යක්ෂින් ලැබලා දැන් ගිහිල්ලා ආපහු යුද වාතාවරණයෙන් අයින් වෙලා සාමාන්‍ය මානසිකත්වයට යනකොට හැමදාම 26 දිනක් දවසකට දල වශයෙන් සීදින සරණ මාසෙකට 1000 පනිනවා යුද බිමේ මරණයට වැඩිය සිය වහකනවා මේ නිසා රිසර්ච් එකක් කරලා ඒගොල්ලන්ට පිච්චරයක් හදලා තියෙනවා ෆ්‍රී ද මයින්ඩ් කියලා මට පහසුකම් දුන්නොත් මෙහෙදි මට ළඟ තියෙනවට මම දන්නේ CD එක පෙන්වන්න පුළුවන්. හරිම සාර්ථකයි. කාට හරි එහෙම CD නැසගැනීමේ අදහසක් ආවනම් ඒක ඉතින් ආණ්ඩුවේ හමුදාය වැඩ කරලා. ඉතින් මම සන්තෝෂ වුණා ඒකට. සන්තෝෂ වුණාලු බික්කු බෝධි කියනවා. බික්කු බෝධි කියන ස්වාමීන් වහන්සේ දන්නවා ඇතයි කියලා මම හිතනවා. බෝධි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේක කොහොමද රජේ පාවිච්චි කරන්නේ? මිනිස්සු ඇමරිකන්ස්ලා හමුදාවට යන්න කැමති නැහැ. මොකද ඒක මිච්ඡා ජීවිතයට වැටෙනවා. නමුත් රජේ කියනවා යන්න ඕන කියලා කියනවා. ඕගොල්ලෝ ගියාට පස්සේ ප්‍රශ්නේයි. නමුත් අපි මයින්ඩ්ෆුල්නස් එක දාලා හදලා දෙන්න. බයින්ද දෙන්නේ කියනවා දන්නවද ඕගොල්ලෝ මේ සතිය පාවිච්චි කරන ඇමරිකන් රජය මේ මිනිස්සු යුදබිමට ගෙනියලා ඒගොල්ලෝ ලව්වා මිනිස්සු මරවලා ඇති වෙන මානසික ආතතිය නැති කරන්න පුළුවන් බාට රිසර්ච් කරලා පෙන්නනවා. ඉතින් අපිට පුළුවන් ද මෙව්වට සාදු කියන්න. අපිට හිතෙන්නේ නැහැ මෙහෙම දෙයක් අපිට වෙන්නේ ඇමරිකන් කාර්ය රිසර්ච් එකක් කරලා මයින්ඩ්ෆුල්නස් එක හදාගෙන ස්ට්‍රෙස් එක අඩු කරලා ප්‍රයෝජන අරගෙන පෙන්නන ඉතින් අපිට හිතනවා අනේ බුදුහාමුදුරන්ට මේ ස්තුතිය කියලා. බික්කු බෝධි කියන්නේ ජූ කෙනෙක්. යුදෙව් ජාතිකයෙක්. යා බලන්නේ ප්‍රශ්නේ දිහා සීලේ නැතුව මේක කරොත් කොච්චර නරක පැති වලට යන්න පුළුවන්ද? සීලේ පැත්තෙන් බලන කෙනාට වැරද්ද පේන්නේ නැහැ දැන්. අර බික්කු බෝධි පෙන්ලා දුන්නේ නැත්තම්. ඊට පස්සේ මට ඉතින් ආටිකල් එක පුටු එකම කියවන්න ඕනේ මම උඩින් පැල්ලෙන් බැලුවේ. අද උදේ අරුණවනසුංග මහත්තයා මට ඊමේල් එකක් එවනවා. සංසේ ඊගාට පළ වෙන ඩේලි මේ සන්ඩේ මීටර් එකේ ආටිකල් එක මම ලියනවා මේ 11 වෙනි ආටිකල් එක. ඒකෙන් මම ලියන්නේ සීලේ මයින්ඩ්ෆුල්නස් එකට බලපාන හැටි. ඒකේ ඔබ වහන්සේ සෝණදන්න සූත්‍රයේ කරපු බණක් මට මතක් වුණා. පඤ්ඤාවත්තස්ස සීලං සීලවන්තස්ස පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීලං අත්ති පඤ්ඤා අත්ති සීලං කියලා ලස්සන වාක්‍යයක් ඔබ වහන්සේ කිව්වා මට මේ සූත්‍රය පොඩ්ඩක් කරුණා කරලා මට රෙෆරන්ස් ලියලෙවන්න පාලි ලියලා තිබුණ වැරදි මං ගෝ ඊරා කියපු බණත් ඕකමයි කියලා මං රැයට කිව්වේ බණත් ඊට පස්සේ දැන් මේ දැන් ඉන්නකොට අරුණමණතුංග ලියලා තියෙනවා තාරට මට කලින් ආටිකල් ලියපෙන්නාට ඔයාගේ ආටිකල් එක මම කියුවා. හරි වටිනවා. මේ උඟ දෙනෙක් භාවනා කරන්න නැත්නම් සත්‍යමත් වෙන්න සීලය අවශ්‍ය නැහැ කියලා කියනවා. ඒක නිසා පොදුවේ දෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ කිරි දොවන්න පිරිසුදු භාජනයකට නෙවෙයි. භාජනයේ ගොම. කොච්චර කිරි දෙව්වත් එනේ නේ නේ එක ගොම වලට වැටෙච්චාම කිරි කැට ගහනවා. කිරි දොවන්න පිරිසුදු භාජනය නිසා සීලය අවශ්‍යයි. මම ස්වාමීන් වහන්සේට ලිව්වා ස්වාමීන් වහන්සේගේ කොටේෂන් එකක් දුන්නා ස්වාමීන් වහන්සේ මට සූත්‍රයක් ලියලා තිබුණා මේක කොයින්සිඩන්ස් එකක් ඒක අහම්බයක් මේ සීලය සහ සත්‍යමත් වීම කියන ඒක නිසා අපි දැන් විශාල මට්ටමට යන්න හදනවා නම් ජාතික මට්ටමකට හෝ ජාත්‍යන්තර මට්ටමකට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට සුදුසු අතටපත්ුනේ නැත්තම් يعني සීලය අතින් සීතල වෙච්ච හික්මිච්ච බීසක් අතටපත්ුනේ නැත්තම් වඳුර අතට දැලිපියක් අවුනා වගේ කපා ගන්න. ඒක නිසා මම මේ පෙන්වන්නේ සීලේ වැදගත්කම නෙවෙයි. සීලේ නැතුව මේ පඬිසිකමට මේක කරන්න ගිහිල්ලා බුදුන් බුදුන් නෙවෙයි කියන්නේයි ධර්මයේ ධර්ම නෙවෙයි කියන්නේයි සංඝයා සංඝයා නෙවෙයි කියන්නේයි සීලේ සීල නෙවෙයි කියලා. මොකද මම එහෙම කියපු කෙනෙක්. මම අවුරුදු 26 දී ඔය සතිය කියන වචනේ අහිලා 36 වෙනකන් මුල් කාලෙම මට ලොකු උමනාවක් තිබුණා සිල්පද නැතුව සතුටුමත් වෙන්න පුළුවන් කියන්නේ. එචම දැහැගෙන සිල්පද කැඩුවා. සතියෙන් ඉඳගෙන කරන්න බැරිද කියන්නේ. ඒක මහ ඔලොමල ගම. ඒ කියන්නේ මට ඕන වුණා මම කොඩුගල් ගන්න සයිස් එකේ ගල්ලි ලන්දාරියෙක්. මට සතිය ඕනේ. හැබැයි මං කැමති නෑ සිල්පදයටත් දෙන්න. මං කැමති නෑ බාබණයක් දාන්න. මං කැමති නෑ පන්සල් යන්න. මං කැමති නෑ සිල්පද සමාදන් වෙන්න. එචම ධම්මික හඳුනන කියලා කිව්වා. ධම්මිකාමතු කියන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. මෙල්බන් වලින් පැවිදි වෙයි. ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් නම් සත්‍යමත් වෙන්න. අනේ සත්‍යමත් වෙනට ඉබේම දන්නේම නැතුව ඉතින් ඇඟට තේරෙනවා ඒ සීලේ නැතුව බෑ කියලා. හැබැයි අර මං කියපු ආටිකල් එක්කිනෙකටවත් ඒ ලයින් එක තේරෙන්නේ නැහැ. සත්‍යමත් වුණාට පස්සේ නැවත සිල්වත් වෙන්න අවස්ථාවක් තියෙනවා. මම දන්නේ මේ කියන එක තේරෙනවද කියලා. පටන් ගන්නකොට අපි සීලේ ගැන තැකීමක් නැහැ. අපි කියනවා ඉස්ලාම ආව පිරිස කියලා. ඉතින් අපිට කිව්වොත් ඔයගොල්ලෝ සිල්පද රකින්න ඕනේ නිසා නැත්තම් ඉන්නපා පන්සලට නැත්තම් ඉන්නපා භාවනා මධ්‍යස්ථාන කියලා. ඒ කට්ටියට මම හිතන්නේ සාධාරණ ඉෂ්ට වෙනවා කියලා. ඒගොල්ලන් කියන්නේ දැන් ඔය කට්ටිය ඉන්නව කොතන කරි සීලක නැත්තම් මෙතෙන් ඉන්න බෑ. පන්ති නොවෙන්න පුළුවන්, අට සීල් නොවෙන්න පුළුවන්. නමුත් සීලයක් තියෙන. ඒක ආරම්භක ශේෂය වශයෙන් තියාගෙන ඉන්න. ඊට පස්සේ සතිමත් වෙලා බලන්න. බලනකොට තියෙනවා විද්‍යා දදාති විනයන් කියලා එකක්. යම් කිසි කෙනෙකුට දැනුමක් පහළ වෙනවා නම් එයාට විනයක් ඇති වෙනවා. මොකද විද්‍යාව සහ විනය කියන දෙක නියුතවදුරු දෙන්නේ. අපි දැන් මේ දෙකට බෙදලා කතා කරන්නේ. මේ දෙක මැද කවුකම කරන්නේ සතිය. එදා සතියට දුන්නට පස්සේ පටන් ගන්නකොට සියලු දෙනාම අංග සම්පූර්ණ සිල්වන්ත වෙන්න බෑ මට එකක් කියද හැකි. මේ ලෝකේ ඉන්නේ එක එක්කත් අංග සම්පූර්ණ සිල්යක් නැහැ. වෙන්න බෑ මේ මේ ලෝකේ කියන්නේ කක්ක ගොඩක්. මේකේ පිරිසුදු වෙන්න බෑ. තිබුණට වැඩිය හොඳ වෙන්න පුළුවන්. ඒක ඔක්කොටම කරන්න පුළුවන් එක. ඒ නිසා බුදුජානන් වහන්සේ රහතන් වහන්සේලා කරපු අපි පැත්තෙන් කියනවනම් අමන වැඩ දැකලා උන්වහන්සේලා බේරගන්න කරපු කතාව දිහා බලනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ සීලය කියන්නේ මොකක්ද කියලා. අපි ගන්නේ සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන එක දන්නවද? සීලේ පටලවල අල්ලගෙන. අනවශ්‍ය වද දෙනවා තමයි. අනවශ්‍ය ඕන නැති සිල්ලම් කරනවා. අපි මෙහෙට එනකොට අපි කිව්වොත් එහෙම මේ ඔක්කොම අටසිල් සමාදන් වෙන්න ඕනේ කියලා අපි සංවිධානය අපි ගත්ත තීන්දුවන්නේ. අපිට කියන්න බෑනේ පංචිල් වලින් බෑ කියන්නත් බෑ දසසිල් උපසම්පදා වුණොත් එපයි කියන්නත් බෑ අපි මෙතන නෝම් එකක් දානවානේ අටසිල්. ඒක වෘතයක් කරගන්න යන නරකයි. මේ වැඩේ කරන්න ගන්නවා. වෙන තැනක වෙන එකක් වෙනවා. දැන් අපේ සිංහල බුද්ධ ආගමට ගත්තේ මේක වෘතයක් කරගන්න. ඒකට කියන්නේ භාවනා නොකර සිල් රකින්න. මට තේරෙන්නේ නැහැ. භාවනාවක් නොවි සිල් ලකිනවා කියන මොකටද? සීලේ තියෙන සමාධිය සමාධියෙන් ප්‍රඥාවට. ඒ නිසා එහෙම කරගෙන යන සීලෙ කියන්නේ සීල වෘත. සීලබ්බත. ඒ සීල වෘත රකින්න එකන නිකාන් මේ අනුන්ට රඟපාලා වෙන්නව තමයි කිසිම ලාභයක් නැහැ. ඒ නිසා සීලය කියලා නිකන් කන වහන මිටියක් කරකියා ගන්න ඕනෙත් නැහැ. ඒ වගේම සීලේ නැතුව භාවනා කරන්න පුළුවන් සම්මේ සත්‍යමත් වෙන්න පුළුවන් කියලා මම ඒකට යන්නත් නරකයි. දල වශයෙන් කීත හැකි අපි ළඟ මේ දැනට තියෙනක පටන් ගන්න ඇති. මම කියන්නේ පොඳුරට සීබුද්ධියෙන් අහන්න. පටන් ගන්නට ඇති. හැබැයි විවෘත මනසකින් යන්න ඉස්සරහට යනකොට එන්නේ එන්නේ මේක දියුණු වෙනවා. මහසීසාරද ශාන්තිගේ පොත මම පරිවර්තනය කරා. ඒකේ ස්වාමීන් වහන්සේ මේ මම මේ දැන් කියන පැත්තට තියෙන ත්‍රිපිටකයේ ඔක්කොම සාක්ෂි පෙන්නලා තියෙනවා. අඟුලිමාල සිල් සමාදන් වෙලාද බුදුරජාණන්ස ළඟ නිවන් දැක්කේ. පටාචාරාව මේ වගේ තැනකට ආවා. නිවන් දැක්කේ සුදු ඇඳගෙන මේගොල්ලෝගේ පොතේ රෙජිස්ටර් වෙලා රිට්‍රීට් වලට යුව නැහැනේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා නිකන්නේ නේ. මන්දර එහෙනම් එහෙමයි. අල්ලසු වෙලා අම්මට අම්මා කවුද තවද කහින්න පුළුවන්ද කියලා අහලා තමයි අතුට ගන්නෙ. හරිය ප්‍රශ්නයක් නැහැ. පටාචාරාව ආවේ හුව කරලා නෙවෙයි. රෙදිත් නැතුව. ඒතර සරකාණි කියලා උපාසක කෙනෙක් ඉඳලා තියෙන සරකාණි කියලා සාක්්‍යවන්තේ වැඩිම බොණියක. ඊදස බුදුජානක කියනවා සරකාණි සෝවාන් කියලා. මුළු සාක්්‍ය ජනපදයේම විරුද්ධව නැගී හිටිනවා. නැගිල කියන ස්වාමීන් වහන්සේ උපාසක කෙනා මේ සරකාණි සෝවාන් කියලා මුළු සාක්්‍ය ජනපදයේම සෝවාන් වෙන්න ඕන. මියා කවුද ඉඳලා ඇඳ යනකම් බීලා කියලා. බුදුසෙන්නාංශ කියනවා නමුත් එතකොට මනුස්සය මැරිලා මැරෙනකොට එයා සෝවාන් කියලා. තාම බෑ ආතේරවාදයට උත්තරයක් දෙන්න මේකට. තේරවාදයට තාම උත්තරයක් දෙන්න බැරි මහජීසාරම සීරම ඇදලා දාලා තියෙනවා. ඇදලා දාලා කියන මේ සීලය නෑ කියලා අලුතෙන් භාවනා යන පිළිසෙට දඬුවම් කරන්න කාටවත් අයිතියක් නෑ. යාළ කියන්න ඕන සීලය අවශ්‍යයි. හැබැයි තියෙන ටික ඇති. පටන් ගන්න. ඉස්සරහට යන තව තියෙන්න ඕන කියලා අපි විවෘත කෙරුවොත් මේක ਸਰව මානව ආගමක් වෙන බුද්ධ ආගම නැති වෙනවා. බුද්ධාංකාරය කියලා කියන්නේ අපිට ඕන දේ කරන්න ඕනේ. ඒක නැත්තම් එන්න එපා අපි ගන්න. බුද්ධාංකාරයට මන සතිය පිළිබඳ අයිතියක් නැහැ. කාට එන්න එපා කවුරුත් අයිතිය කියන්නේ. ඒක කාගවත් අධිකාරී ශක්තියක නැහැ. ඒකට නීති දන්න අයිතියකුත් දීලා නැහැ. හැබැයි කියන්න පුළුවන් කරුණාවෙන් ත්‍රිලන්ද වුණොත් ෆ්‍රික්ෂන් එක අඩුයි, කම්ෆර්ට් එක වැඩි. මේක කරනකොට සීලය වැඩි වෙනවා. ඒව ෆැක්ට්ස්. නමුත් ආරම්භක ශේෂය මොකද්ද කියලා කියන්න බෑ කියන එක මහසිසාට ලියලා කියනවා මම මේ කියන වචන නිසා වැරද්දක් ඇති වෙන්න පුළුවන්. අර මේ සිල්පද නැති වුණාට කමන්නේ කියලා. ඒක නෙවෙයි මම අදහස් කරන්නේ. අද ඉන්න අපායේ ඉන්න 99%ක්ම සිල් නැති කට්ටිය. එනිසා යන්න ඕනේ නම් ඉන්ටර්සිටි කෙනෙක් ගවගේ අපායට පිස්සු කෙලගෙන හිටියට කමන්නේ නැහැ. යන්න ඕනේ නම් වෙන ක්‍රමයක් නැහැ නේ. අපායට යන්න ඕනේ. ඒක ඉච්චර තියෙන එක කරන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ සතිය කියන එකට මේ මාතෘකාව විරුද්ධ වෙන්න ඕනේ. මම අර දෙන්නට මම ඕවා ලියන්න යන්නේ නැහැ. මොකද ටිකක් හරි විස්තරයි මේ කතාව. ඉන්සන් සීලය අවශ්‍යයි. ඒක හරියට කියනවා නම් ඒ සීල පෙතේ මේ වැඩිපුර වාහන ගමන් කෙරෙන්නේ නැහැ. ඒ පාරේ මේ පාරේ ජෑම් නැහැ. ට්‍රැෆික් ජෑම් නැහැ. සීලේ නැතුව යනකොට යන්න පුළුවන් ට්‍රැෆික් ජෑම්. ෆ්‍රික්ෂන් එක අඩුයි. වැඩි. ඒ නිසා තමන්ට ලේසි නම් Tamanට සමාදන් වෙලා සීලයක් රකින්න, රකින්න සීලය සමාදන් වෙන්න, සමාදන් වෙලා රකින්න. එයාට පුළුවන් අර ප්‍රිවිලේජ් පාර යන්න. එහෙම නැතු යන්න බෑ කියන්න බෑ. ඒක එක නා ස්පීඩ්ස් වෙනවා. ට්‍රැෆික් ජෑම් වෙනක්. ඉතින් අම හිතුවක්කාර වැඩි සීල් නැති ට්‍රැෆික් එකේ දුවනකොට ඉතින් ඒ නිසා Taman ඒකට ලෑස්ති වෙන ප්‍රශ්නයක් නැහැ. මොකද මට මට හොඳටම මතකයි මට තාමත් කියත හැකි අවුරුදු 30 ගණක් විතර එනකම් මට කිසිසේත්ම මං ගැන කිසිම විශ්වාසයක්වත් දැකීමක්වත් තිබුණ මිනිහෙක් නෙවෙයි. තාමත්ම මේ ආත්ම නිෂේධයකටපත් වෙලා කිසිම දවසක ශිෂ්ට මිනිසෙක් වෙන්න බැරි වෙයි කියලා හිතන ඉර මිනිසෙක්. ඒ කියන්නේ හැම වෙලාවෙම ශිල්පද කැඩීමේ විශේෂ ආසාවක් තිබුණා. يعني මම යුනිවර්සිටි ගිහින් යාළුවෝ දන්නවා ඉස්කෝලේ හිටපු යාළුවෝ දන්නවා. ඒ අනුව බලනකොට මම ටිකක් ඒගොල්ලන්ට වැඩි හිතුවක්කාරයෙක්. ඒගොල්ලන්ට කියලා දෙනවා මම ශිල්පද කඩන හැටි. පන්ති තියා. හැබැයි ගෙදර ගියාම මම සාන්ත දාන්ත උපාසක ඔක්කොමලා හිතා ඉන්නේ මන් දන්නවා මගේ හිත කොහොමද කියලා. මේකට හරියට ඇනේ ගැවි ධම්මික හඳු විතරයි. වෙන කිසිම සම්ප්‍රදාන කුල ස්වාංශ නමකට මට උත්තර දෙන්න බෑ මොකද ඒ ශාංශල පැත්තෙන් බලනවා මම දුස්සීලේ. ඒ ශාංශල මම ගේනකොට භාවනා කරන්න කියන්නේ ධම්මික හඳුරුගේ ප්‍රශ්නයක් නැහැ. සතිය සඳහා පටන් ගන්න ආරම්භක ශේෂය ඇති කරගෙන යන් කියලා. මට ඔප්පු කරන්න සිද්ධ වුණා ඕන වුණා මේ සීලය වෙනස් නොකර අටසිල් සමාදන් නොවි හතිය වඩන්න පුළුවන් කිය. හැබැයි ඒ කරනකොට ඉබේම සීලය නිකන් නිකන් වේලිච්ච මිටි ගෙඩියක් වතුර දාපම ඒක වතුර බීගෙන පිම්බෙන්නේ. ගෙඩි ආයේ පිසුමන්තුමට එනවනේ. අන්‍ය වගේ දෙන්න පටන් අරගන්නවා. ඒක නිසා සීලය පිළිබඳව එහෙම අපිට ස්ථිර මේකමයි කියලා කියන්න විදියක් නැහැ. ওই ආටිකල්ස් දෙකක්ම මම සඳහන් කරේ ඔක්කොමල පක්ෂග්‍රාහීව ලියලා තියෙනවා. සීල කියන්නේ ඊට පුළුල් විශයක්. ඒ නිසා තමන්ගේ ජීවිතේම පරිශ්‍රණයකට දාන්න එන්නේ එන්නේ එන්නේ සතිය වැඩෙන්න වැඩෙන්න කය වචන දෙකේ හික්මීමක් වෙනවා නම් ඊට පස්සේ මනසෙත් හික්මීමක් වෙනවා නම් සතිය තියෙන බාට ඒක ලකුණක්. නමුත් සතිය වැඩුණාට මේකේ දියුණුවක් වෙන්නේ නැත්නම් සීලේ දිනුවක් වෙන්නේ නැත්නම් එහෙ නැති සෑහෙන පරහක් තියෙනවා. ඒගොල්ල සත්‍ය කියලා මොකද්දෝ පටලවාගෙන තියෙනවා. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙච්ච දේවල්. ඒ නිසා හරි අමාරුයි. මං කියනවා පැහැදිලිව සිංහල බෞද්ධයට මේක තේරුම් ගන්න බෑ. කතෝලිකයර පුළුවන්. තම්බිටත් පුළුවන්. පොඩි දරුවටත් පුළුවන්. මොකද ඒගොල්ලෝ තාම ඔලුවට දාගන්නේ නැහැ නේ සීල කියන එක. දැන් අපිට දාපු එක උර චක්‍ර මාලාවක්. අපේ ඔළුවට දාලා තියෙන සීලේ ධම්පාතල් වලින් මේ කරන වැඩවලින් මේ නොදන්න කට්ටිය මේක කියලා දෙන්න ගිහිල්ලා ලී අවුලක් වෙලා තියෙන නිසා ලේසි නෑ තරුණ තරුණියකට ඒ බැරියර් එක හරහා යන එක. ඒ ජීවිත පරිශ්‍රණය කරන්න ඉඩ දීලා නෑ. මේ බුද්ධ ආගම නැත්නම් සිංහල බුද්ධ ආගම කියන මේ රාමෝ. ඒ කඩාගෙන යන්න ඕනේ. මම කියන්නේ ඒක නිසා මගේ තියෙන රහස තමයි උඩට සිල් රැකපම් පේන්ට අරින්න වෙනදට වඩා සීලේ තියාගෙන කාටවත් අඟවන්න එපා. සීල් රකින්න බවක් හෝ ඔබ සීල් රකින්න ඕන කියලා හෝ මගේ දරුවා මම වගේ සීල් රකින්න මගේ ගුරුවරයා මගේ වගේ මොකක්වත් ඕනේ ඔබ පුළුවන් තරම් පරිසද කරගනින්. එnde end end ඒ ධර්ම විනය අරස කරන්න ඕනේ. කාටවත් නොදෙන්න දාට එහෙමනම් මම දැන් යාට සතියක් හොඳට තියෙනවා. යෝනිසමංස්කාරයක් තියෙනවා. ධම්මා දිට්ඨියක් තියෙනවා. කිසිම බාධාවක් නැතුව යන්න පුළුවන්. ඒක නිසා මාත්‍රකාවී විවෘතව තියාගෙන යන් ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි කර ස්වාමීන් වහන්ස පරයන්කයට හිඳගෙන මම මෙතන යන චිත්තක්ෂණයට සිත යෙදුව විට කය දෙස බලන විටම සිත ඊ타මත්ම ඉක්මනින් නිදහස්ව තැන්පත් වේ. ඒදී සිතේ කිසිදු අන අතීත අනාගත චිත්තක්ෂණ නොමැත. මෙම මොහොත යන යන තත්ත්වයට පත්වේ. ටික වේලාවක් මෙසේ සිටන විට නැවත සිතුවිලි ඒමට පටන් ගනී. එම සිතුවිලි යම් විටක අතීතයට යන බව හඳුනා ගනී. සමහර ඒවා අනාගතයයි හඳුනා ගනී. යම් විටම මෙම හඳුනා ගැනීම නිසා එම සිතුවිලි වල සිදුවීම් නැවත මතක් වීමෙන් ඒ දිගේ යාමට පටන් ගනී. එක විටම මෙම අවස්ථාව තේරුම්ගෙන නැවත මූලික නිදහස් තත්ත්වයට පැමිණේ. යම් විටක මෙම සිතුවිලි තේරීමක් නොකරම මනස වටා දුව යනසේ දැනේ. නිදසුන් දරුවන් ක්‍රීඩා පිටියක දිවයන් දිහා බලා සිටින්නක් මෙනි. සිත නැවතත් නිදහස් වී තැන්පත් වේ. මේ ඊ타මත්ම පවිත්‍ර සිදුවීමක් වේ. මෙම తත්වය බොහෝ විට සිදුවේ. සිතේ වෙනස් වීම මම කියන හැඟීම නිසා අතීත අනාගත පැවැත්ව පැවැත්වම බව දැනේ. වර්තමානයේද নিরතුරුවම වෙනස් වෙන බව දැනේ. මේ නිසා අතීතයෙන් යයි හඳුනාගත් දෙයක්ද අනාගතයයි බලාපොරොත්තු තියාගත හැකි තත්වයක්ද නොමැති බව දැනේ. සිදුවීමක් දැනීමක් ඇති පමණින් සංකල්ප වලින් ඒ පෝෂණය වන විට ඇතිවන චිත්තක්ෂණ දිගේ කතාවක් ගෙතෙන බව පෙනේ. එච්චරයි ස්වාමීන් වහන්සේ. මේකේ අර මේ ඉස්සලම අහපු කෙනා භාවනා කරන්නේ කොහොමද කියලා පරියන්කයට යන්නේ කොහොමද ආනාපානි කරන්නේ කොහොමද සක්මන් කරන්නේ කියලා කිව්වට මේ ලිපිය කිසිම තැනක ආනාපානි තත්ත්වපචනයක්වත් හදානක් නැහැ. ඉඳගෙන ඉස්සරහින් ගියාගත්ත මේ අරමුණ කියලා නැහැ. කියලා කියන මං ඉඳගත්තට පස්සේ මම දැන් මෙතන කියන අර්ථ අත්දැකීම. ඒ නැත්තම් සාමාන්‍ය පාලිදී මම විමි. just being කියන එකට ඇවිල්ලා තියෙනවා. එතකොට අරමුණක් කියන එකක් නැහැ. ප්‍රධාන කර්මස්ථානයක් නැහැ. ඒකේ ඉඳගෙන ඉන්නකොට පේනවා ඒක ඒක gedara ගියා වගේ තමයි මේ කියන කෙනාට දැනෙනවා. නමුත් ඒ අතරමැද එහාට මෙහාට දුවන හිතවිලි වගේක් තියෙනවා. එහාට මෙහාට දුවන කතන්දර ගෙතිල්ලක් තියෙනවා. හැබැයි අත්දකින්නවා කතන්දර ගෙතුවට කතාවේ අවසානයේ ආයෙත් ඇවිල්ලා වැටෙන්නේ අර විවිතුරු තත්ත්වයට. ඉතින් එතකොට මේක කර්මස්ථාන භාවනාවක්ද? එහෙම නැත්නම් මේක භාවනාව ලැබුව නැතු භාවනාවකින් තොරව අපි ජීවිත බුද්ධියක් විදියට මනුස්ස හිතේ තියෙන එකක්ද මේක දැන් මේ වෙනකොට මේ සතිය පිළිබඳව මේ වෙනකොට අද ලෝකේ තියෙන දැනුමත් එක්ක බලනකොට වාඩි වෙලා අරමුණට ආනපාන හිත තියලා නැත්නම් මම ඉන්න තැන කියන හිත තියලා ඒක හිත තබා ගැනීම දුර්ල කෙනෙක් දුෂ්කර කෙනෙක් සහ හිත තිබ්බ ගමන් කෙලින්ම හිත නිදහස් වෙච්ච දෙන්න ගත්තොත් දෙන්නෙක් මේක මම මේ කතා කරන්නේ ඒ දෙන්න ගත්තොත් මේ දෙන්න අතර කොයි මූල ධර්මයෙන් සම කරන්න පුළුවන්ද කියලා කියන්න බෑ මේ තරුණ පිරිස් බටහිරට චින්තනය කරන අය බටහිර තාලෙට ගිය ගාම නිදහසක් ගන්න පුළුවන් කියන එක අදහන්න කැමතියි නෑ නෑ ආනාපානෙන් තොරව යන්න බෑ ගුරුවරයෙක් නැතුව බෑ කමටහන් නැතුව බෑ කියන එක සිංහල බෞද්ධය පිළිගන්න ක්‍රමය. ඒක නිසා අපේ දෙමව්පියෝ ඉන්නේ සිංහල බෞද්ධය ඉන්න තැන. දරුවෝ ඉන්නේ වෙස්ටර්න් thinking. මේ දෙන්න අතර කවදාකවත් communication වෙන්නේ නැහැ. නමුත් මේ දෙකම පියහැක්කා. දෙගත්ත ගමන් ওই මොකක්වත්ම නැතුව Tamanට ඒ හිස් බව යන්න පුළුවන්. නමුත් ඒක භාවනා දියුණුවක් කියලා සැලකන්නේ ওই western thinking, radical thinking. එහෙම නැත්නම් non-conventional thinking කියන කෙනා. සම්ප්‍රදාන කෝල හිතන හිතනවා මේක තිබුණු තත්ත්වෙත් පල්ලෙහාට වැටීමක්. මේක අගය කළ යුත්තක් නෙවෙයි. මේක උනන්දු කළ යුත්තක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා එයා චෝදනා කරනවා මට වඩනට ආනපන පේන්නේ නැහැ. මට නාසිකාග්‍රේ වැටෙන්නේ නැහැ. මට පිම්බීම හැකිලිම පේන්නේ නැහැ. ඉතින් කන පින්නම් ගන්නවා. නමුත් හරපැත්ත වටේ විතර ඉන්න කරා මට ආනපන හොඳයි. හිතවිල්ලක් ඕනේ. දැන් මොකක්ද මගේ හිතවිල්ල කියලා තියෙන්නේ කියලා. ඉතින් මේකෙදී දැන් මම මේ කතා කරන්නේ කවුරු එක්කද කියලා සභාවකට නෙවෙයි මං කියන්නේ එක්කිනුට කතා කරනකොට එයාගේ චරිතය කියව ගන්න බැරුව ඉබේම යනකොටම විවේක වෙන જાති කෙනෙකුට මම ආනාපානේ පටවන්න ගියොත් පිස්සු වෙදී කියලා බය වෙන්න දෙන්න පිස්සු වෙදින් ඉඳී තියෙනවා. එයාගේ හිතේ තියෙන ගැළවි පැටලිච්ච නැති තැනක එයාට අරමුණක් පවන්න ගිහලා යගෙනවට ආනාපානේ අහුවෙන්නේ නැහැ. පිම්බි මැකිලිම අහුවෙන්නේ නැහැ. හැපෙන තැන අහුවෙච්ච මම කිව්වොත් නෑ නෑ කවදාදී අහුුන්නේ නැත්නම් අපිට නිවන් දකින්න බෑ. අල්ලපන් කියලා. ඒසොර අර විවේක තන තියෙන මනුස්සයාට විවේක තන තියෙදි මේක අල්ලන්න ගිහිල්ලා අවුලක් ඇති කරගන්නවා. අපි සිඩ්නි වල කරපු රිට්‍රීට් එකේ අන්තිම දවසේ සාකච්ඡාවේදී කීප දෙනෙක්ම මේ රචනය විවිධ පැතිවලින් ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා. අපි මෙතෙක් කල් ස්වාමීන් වහන්සේ ඔහොම තියෙද්දි ආනපානේ අල්ලන්න ගිහිල්ලා පෙරදුනා, වැරදුනා, හරි ගියේ නැහැ කියලා ඇඬුවා. ඔහොම තියෙද්දිත් පිම්බි මහකලි මල්ලන්න කියලා අහුන්නේ නැහැ කියලා ඇඬුවා. නමුත් ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවේ අපිට තේරුණා මේ වගේ තැනකට ගියොත් කරදර කරන්න බෑ ඒකට යන්න අරින්න. ඒකට එහෙම ස්වභාවික වෙන්න අරින්නේ හිතවිල්ලක් ඇවිල්ලා ගියර ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් ඇවිල්ලා ගියර ප්‍රශ්නයක් නැහැ. ශබ්දයක් ඇවිල්ලා ගියර ප්‍රශ්නයක් නැහැ. මේක තියෙනව නේද කියලා. ඊට පස්සේ ඒක සහතික කරන්න අපි සාකච්ඡා කරලා ඒ ගොල්ලව කතා කරලා කියෙව්වා අපි කොහොමද මේක පිළිගන්නේ නැති කෙනාට පිළිගන්න සකස් කරන්නේ කවදාකවත් කරන්න බෑ. කවදාකවත් කරන්න බෑ. මම එතකොට කිව්වේ මම අර මේ බ්‍රිස්බේන්වලදීත් කරා එක ඇමරිකාවේදීත් අපි කරා පොඩි ළමයින්ට භාවනා නිකන් පොඩි පොඩි මට්ටමේ කරනකොට බෝල්ස් නෑ නේද? ඔය ගහන්න හරි දිනවනේ. අන්න පොඩි ආමුර කරලා පෙන්නන. දැන් ඔක්කොටම වාඩි වෙන්න කියනවා. මං කියන්නේ පොඩි උන්ට නා කියන්න නෙවෙයි ඈ. ආ නෝන් ඉතින් ඔය පොඩි ආමුර ඕනේ නැතිවද කරනවා. පහරි <laughs> වෙන්න කියලා මොන කියන අපි දැන් භාවනා කරන්න යන්නේ. ඕගොල්ලන්ට මේ ගාහන්ට හරි සද්ද කරනවා මන්ද. මේක ඉවර වෙන තැන අහන්න. දැන් ගහම් බලන්න යපඩියම්. අපි ඔක්කොම තැම්පත් වෙන්න මේ මේ සද්දේ හරි ලයි සමා වෙන්න මම බාධා කරාට දැන් පොඩි ළමයෙකුට මේක අහන්න දීලා මේක අන්තිමටම ඇහෙනකොට මොකක්ද ලැබුව අත්දැකීම කියලා ප්‍රොජෙක්ට් එකක් දුනොත් ලියන්න සද්ද තරංගේ අවසානයේ අහකට ඉන්නකොට සද්ද නැති වෙගෙන යනකොට කොහොමද මේක අත්දකින්නේ කියලා මොකද්ද අත්දකින්නේ කියලා ඇහුවොත් කවුරු කැමතිද මේ සද්ද ඉවර වෙනකොට මොකක්ද අත්දකින්නේ කියලා කියන්නේ හිස්තනක්. තව කවුද කියන්නේ කම? සම්ද තරංගයක් දෙනවා. ඒක ඔයගේ බීරිසන් දෙයක් වෙන්න ඕනේ නැහැ. පොඩි හමුදුර ගැවීම එකේ මැදට ඕක ගහන්නේ කොන්නට අර දැල්ලට ගහන්න ඕනේ. ඒකෝ තමයි කැර කැර කියලා දෙන්නේ පොඩි හමුදුර. හොඳ නැහැ. කමක් නැහැ. දැන් මේ ශබ්ද ඉවර වෙන තැන මට කවුරු හරි තව කවුද කැමති මේකට ඇත්තටම අදපතුලිම අහුම්කන් දුන්නා නම් සද්ද තරංගේ අවසාන මොකද්ද අත්දකින්නේ කියලා කියන්න බෑ. ඈ? ආන්ත ගතියක් දැන. දැන් ඊස්තනක් කිව්වා සාන්ත ගතියක් දැන. තව කවුද කැමති මේ දෙකට අමතරව අත්දකලා තියෙනවා නම් මොකද්ද අත්දැකේ කියන්නේ? ඔව් ඒක තමයි ඊස්තන කියත හැකි. ඒක පැත්තට තිබුණ තිබුණ දෙ නැති වුණා. ඊස්තන සාන්ති ගතිය වෙන මොනවාද? තව කවුරුද දාම කොමිකට මොන මොනවද? ඒතර මං කිව්වොත් ඒ ශබ්ද තරංගي අවසාන වෙනකොට අහනවා හැබැයි ඇහෙන්න දෙයක් නැහැ. අපි අහගෙන ඉන්නවා ඇහෙන්න දෙයක් නැහැ හැබැයි ඒකට පූර්ණ අවධානය තියෙනවා. දැන් මොනවද අත්දකින්නේ? ඉස්සවකාශයේදී ආ බලනවා රාත්‍රියේ බැලුවට පේන දෙයක් නැහැ. ගේසි බලන්නේ. ඕක නිවන කිව්වොත් පිළිගන්න කැමතිද? ඔච්චරයි නිවන කියන්නේ. එකක් තිබිලා නැති වෙන්න ඕනේ නිවන පෙන්නන්නට. නමුත් ඒක තමයි අපි දන්න ක්‍රමය. ගුරුවරට ඔළුවට දාලා ඔක නැති වෙනකම් බලපං. නැති වුණාට පස්සේ කියනවා ඔක කියපං කියලා ඒකෙකුටවත් කියන්න බෑ. අපි කටමනවා. හිස්තනක් කියනවා දැනෙන්නේ නැහැ කියනවා සාන්ත ගතිය කියනවා ඒ නිසා ඕනම දෙයක් නිරුද්ධ වෙන තැන බලන්න ඕක තමයි නිරෝධ සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය තුන්වෙනි එකනේ නිරුද්ධ වෙන තැන බලපන් හට ගන්න තැන බලුවා සංසාරේ නිරුද්ධ වෙන තැන බැලුවොත් නිරෝධ සත්‍ය. ඒ නිරෝධ සත්‍ය කියන්නේ ආනාපානික වෙන තැන විතරක් නෙමෙයිනේ. පිම්බීම හැකිලිම කියන තැන විතරනේ. එන ඕනම දෙයක් නිරුද්ධ වෙන්න ඇතින ස්වභාවික නිරෝධයක් තියෙන ඕනේ මේක. යංකිච්ච සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. ඉවර වෙන දන ආගෙන ඉන්න බෑනේ. මොකද අපි එකක්වත් සංසාරේ මේ වෙනකන් ඉවරකම් අහලා නැහැ. ඒක ඉවරෙන් ඉස්සලා තව එකක් අල්ලනවා. ඒක ඉවරෙන් ඉස්සලා තව තමයි පුනරුත්පත්ති කියන්නේ. එකක් හරි ඉවර වෙනකන් අහන්න. ඒ නිසා අපිට කරන්න වෙන ඔක්කොම අරමුණු වලින් එකක් තෝරාගෙන බාධා හතරය හිර යා කොටු කරලා තනි කරලා ඉවර වෙනකන් යන්න ගියාම එන්නේ ওই කියන තැනට. ඉතින් ඕක වටේ ගිහිල්ලා ආවත් කවුරු හරි ඒක තේරුම් අරගෙන මේ ඉවර වෙච්ච දේ නැත්නම් ගෙවන් වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන, පරිණිසක වෙන තැනට කියන්නේ කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිච්චසග්ගානුපස්සන. හැබැයි අපි ආ ඉස්සලා කොටු කරගන්න ඕනේ. කොටු කළාගේ ප්‍රවෘත්තිය බලන්න ඕනේ. දන්න තැන සිට නොදන්න තැනට යන්න. විස්තර කළ හැකි තැන ඉඳලා විස්තර කරන්න බැරි තැනට යන්න. මම ඉන්න තැන ඉඳලා මම නැත්තන්ට යන්න. ඇතුළ පිට වෙන් කරන තැන පුළුවන් තැන ඉඳලා අතෙන් ගියාම මොකක්වත් නැහැ. ආහන ඕකට ඉතින් ක්‍රමයක් ඕන කියන ගියත් පරදිනවා. ක්‍රමයක් නැහැ කියන ගියත් පරදිනවා. ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ බලලා ඇයි ඉන්නේ කොතනද කියලා අහලා ඒක හොඳට තහවුරු කරලා ඕක ගෙවෙනකම් බලන්න කියනවා. ඉතින් ඒකට මේ වගේ තැනකට ගියාට පස්සේ යා කරන විස්තරය ආනපානේ අහුවෙච්ච නෑ කියලා කියන කෙනාගේ විස්තරත් එක බලනකොට සම්පූර්ණ කලුසුතු වෙනසක් තියෙනවා. හැබැයි දෙකම එකයි. බාහිර ගන්නවනම් හරි එහෙනම් එයා ඉදිරියටත් බලාවි ගෙවෙන හැටි බලන්න. බාහිර ගන්න මට ආනපානේ අහුන්නේ ඔබ වහන්සේ හරියන්නේ මම වෙන ගුරුෙක් ගාවට එනවා මට ආනපාන නෙවෙයි වෙන එකක් ඕන කියලා දඟලන්න ගත්තොත් එයා හොයන්න හොයන්න හම්බ වෙනවා. ඉතින් ටිකට සංසාරේ කක කක යනවා. ඒක නිසා ඒ මූලික උපදේශපන්ති අහනකොට බලන්නේ මේ පරියංක භාවනාව පිළිබඳ කියන විස්තරය අවධානය වෙනකොට කියනවා තමන් වාඩි වුණාට පස්සේ ඉඳගෙන ඉන්න තැනට හොඳට හිත පටල වුණොත් ඒ කියන්නේ මම දැන් මෙතන කියන එකට පටල වුණොත් ආය ආනාපානේ පහුරු ගන්න කියලා මේ පටලේ කඩා ගන්න එපයි කියලා. ඒ වචනේ කාටවත් ඇහෙන්නේ නැහෙනි. චීනීකේ වාක්‍ය දෙකක් තියෙනවා. කාටවත් ඇහෙන්නේ නැහැ. හැමදාම චෝදනා කරනවා යට තියෙන ලියුම් බලන්නේ ඒකයි සමහරවල්ලාට අනේ ආංශ අවුරුදු 16ක් භාවනා කරා ආනාපානිය අහුනේ නැහනේ. තව කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ තටමැව්ව ප්‍රස්වාසය විතරයි අහුවෙන්නේ බලන්න ආන ආස්වාසය අහුවෙන්නෙම නැහනේ බලන්න මගේ කාලකන්නිකම ස්වාංශ වට සතිය නැද්ද? එනේ අපි අල්ලන්න වුරුදු කරලා තියෙන අතාරින එකනේ බුදුහාමුදුරු මේ අල්ලන්න දීලා අල්ලන එක අතාරින්නයි ගෙනියන්නේ. නමුත් මේ අල්ලන පැත්තවත් තාම සීතට මදි. ඉතින් ඒ නිසා යාට කිව්වොත් එහෙම ආනපනේ අවුල් නැතුව ගන්න තමන් දැන් ඉඳගෙන ඉන්න බව දන්නද? ආ ඒක දිහා බලන්න. ඒකත් භාවනාවක්ද? තලු මරලා අයියෝ ඒක හරියන්නේ නැහැ. මම දැන් මෙතන ඉන්නවයි කියන තැන හිත ගියාට හිතට මදි. ඉතින් මම එදා ඊයේ නෙවෙයි පෙරේදානේ අපි පෙරේදාවත් තිබුණු සාකච්ඡාවේදී මතක් කරේ බබෙක් නලවන්න දෙනවා ආයම්මට කියලා හිතන්නේ. ආයම්ම නැලවිලි කපි කියනකොට බබා ඉඳා ගන්නවා. ඉතින් දෙනකොටම අම්මා දුන්නේ ආයමට බුදියාගත්ත බබෙක් නම් ආයම කිව්වොත් මට සල්ලි කියන්නේ නැලවිලි කවි කියන්නයි. ඒ නිසා ඔයා බබා කියන්න බුදිද කියලා මට නැලවිලි කවි කියන්නේ කියලා බබා නැගිට්ටවුවොත් එන්නේ. මට සල්ලි කියන්නේ නලවනවට උගුරුසල් කරනවට බුදියෙච්ච බබෙ දීලා තියෙන්නේ. ආයම බබා නැගිට්ටෝලා යාගේ දක්ෂකම් සිල්ලු වෙන්නන්න හදනවා නැලවිලි කවි කියන්නේ. දරුවට පුරවන්න කුණු හරුවෙන් බයින්නවනේ උට බැරිින්ද හොඳයි. ඉතින් ඒ නිසා දෙනකොට මේක නැලවිලා තියනවනම් අවුස්සන්න යනවා කියන එක. ඒක ඇත්තටම sannivedanaya කරන්න බැරි ප්‍රශ්නයක් වතන තියෙනවා. ඒක නිසා මට මම ඉල්ලීමක් කරනවා. මේ ස්වභාවයේ භාවනා හොඳට කරපු කෙනෙක් ඒ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කිරීමෙන් මේ කලකොල වෙච්ච ආධුනිකයන්ට පාර පෙන්නන්න ඕනේ. කියලා දෙන්න ඕනේ ඉඳ ගන්නකොටම තැම්පත් වෙලා තියෙන ඉඳ තියෙනවා. එහෙනම් ආයෙ මොකට යන්න පාන්නේ? කයිනම් මොකටද ආයෙ මේ මෙනේ කිරීමක්? ආයෙ මොකටද මුළුමතක බැලිලා? එහෙම ඉඳලා බලන්න කොච්චර වෙලා ඒ ගත්ත එකලස ඒ ඒ රීස්ට්‍රික්ෂනල් පාත් එක එහෙම නැත්නම් මේ කම්ෆර්ට් සෝන් එක කොච්චර ඉන්න පුළුවන්ද කියලා. ඒක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද කරන්න. බෑන අනපඬ යන. බැරි නම් ඉන්න ඉතිවුලට යන්න. ඉතින් ඒකේ මේ මේ ප්‍රකාශය එහෙම මොනවාක්වත් කියන එක හුදු ප්‍රකාශයක් විතරයි. ඔබ සාමාන්‍යයෙන් එන රිට්‍රීට් ඉවර වෙන දවසට මොකද භාවනා කර පරණයි ඉන්නවනම් සමහර මේක ඉදිරිපත් කරනකොට ඒගොල්ලෝ හරි විපිලිසර වෙනවා. මට ආනාපානෙ මුලින්ම අහුවෙච්ච නැති එක මෙනෙහි කරගන්න බැරි වෙච්ච එක වැරද්දක්ද හොඳ දෙයක්ද කියලා. ඒකට එක මේ අංගුත්තර නිකායක තැනක සර්වචනංශය සඳහන් කරලා තියෙනවා අනිමිත්ත වර්ගයේ හිතේ අරමුණක් තියෙන තාකල් කෙලස් අරමුණ මොනක්වත් නැති හිත කියන්නේ එහෙම නෑ එහෙම හිතක් නෑ අරමුණ අඩු කියන්නේ අරමුණ සියුම් කියන්නේ අරමුණ නොදැනෙනවා කියන්නේ කෙලස් අඩු වෙනවා ඒ නිසා අලුතෙන් අරමුණ දාන්න එපා ඒක ඒක විසීම ගෙවෙනවා නම් ඒ ගෙවෙන පාරේ ආරේදියා බලාගෙන පැහැදි දිහට බරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා ඔය පැහැදිච්ච එක අවුල් කරන්න එපා. එහෙම නැත්නම් අනාකූලව ගලන ප්‍රවාහය ආකූල කරන්න එපා. කමටහන් හෙවීම මාර්ගය. මෙනෙහි කිරීම මාර්ගය. ඉතින් අකී කරන කමටහනක් තියෙනවනම් මෙනෙහි කරන්න. මෙනෙහි කරලා කී කරු කරගන්න. කී කරුනොත් යන්න. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ මේ මම හිතනවා ඉතින් මේ දවස් තුන ඇතුළත අපි මේක නැවත නැවත කියාවි. ඒ නිසා අපි යන් ඊගාව ප්‍රශ්නෙට දැන්. ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වෙලා ඉන්න විට ආයතන කිහිපයක්ම අකර්මණ්‍ය නිසා කායික සහ වාචික සංස්කාර නතර වෙනවා. ඒ වුණාට චිත්ත සංස්කාර විශාල වශයෙන්ම සිදු වෙනවා. සමහර විට ඒ චිත්ත සංස්කාර සෝත ගාන හෝ පොට්ටබ්බ හරහා යොමු වී ආරම්මණයක් මුල් කරගෙන වෙනවා. නමුත් බොහෝ විට මනසින්ම හදාගන්නා රූපයක් නිසාද චිත්ත සංස්කාර හැදෙනවා. ඉතින් අද භාවනාවේදී මේ දේවල් දකිමින් හිඳිමිනුයි හිඳිමිනුයි මේ සිදුවනේ. ඒ සංස්කාර නතර කරන්න උත්සාහ කළේ නැහැ. මේ දැනීම තුල කිසියම් ස්පර්ශයක්ම නිසා මේ සංස්කාර වෙන බව තේරුණා. නමුත් ඒ ස්පර්ශ තිබුණු සම්පූර්ණ වෙන්නේ දැන ගැනීමත් හඳුනා ගැනීමත් සිදුනත් පමණක් බව විඥානීය ක්‍රියාකලොත්ම පමණක් බව හැඟුණා. ස්වාමින් වහන්සේ මේ තේරෙන දේවල් වල අඩුපාඩුව මොකද්ද? විශේෂයෙන්ම නාම රූප යන්න කල්පනා කළහොත් විඥාණය නාමයට හෝ රූපයට අයිති දෙයක්ද? එන් පරිබාහිර දෙයක්ද? නාමය එකක්, රූපය එකක්, අව දන්නවා ස්වාමීනි නාම රූප යනු යනුත් එකක්මද මේකට මෙහිම ਸਰවචනසේ දීලා තියෙන ප්‍රතිපදාව සාධාරණීකරණය කරන්න පුළුවන් මේකේ ਸਰවචනංශ මේ විස්තර මොනවක්වත් කියන්නේ නැතුව යෝගාවචරය කියන මිනිස්සයා දැන් මම විමි කියලා පාරගත්ත කෙනාට කියනවා කියන්නේ නැතුව කියනවා ඔබ හිතාමතා කරන යමක් තියෙනවා සියල්ලම සාදාසා සීලේ නාමයෙන් නතර කරපන්. සවිචේතනිකව, සවිඥානිකව, සසංකාරිකව කරන සියල්ලම නතර කරන්න. බැලීම පමණක් කරන්න ඒක livelල. පරියංග භාවන කියන්නේ ඕකට. කය හොල්ලන්න එපා හිතාමතා. වචන ක්‍රියාත්මක වෙන්න එපා. ඒක දැන් වෙන්නේ මොකද්ද කියලා බලන්න. එතෙන් දැන් බැලිල්ල කියන එක මෙහෙවීමක් නේ. බැලීම තියෙන එකට විපස්සනා කරනවා කියනවා. ඕක තමයි අපිට බැලීම. අපි කොයි වෙලාවෙ කය හොල්ලනවා. එතන නිකන් හෙල්ලිච්ච කය ඕ හෙල්ලුවයි කියලා පශ්චාත්තාප වෙනවා. එතන කතා නොකර ඉන්න බෑ. එක්ක ඇතුළත කතාව යනවා. ඒ නිසා අපට තේරෙනවා අපි මේ වෙලාවේ ගෙදර හිටියානම් ඒ වෙලාව අපි කොච්චරක් කර්මාන්තවල ඉඳලා ඉන්නවද? කොච්චරක් ආවට ගියාට ඇයි හොඳයි තියනවද? අපිට ඒක පව් කියලා තේරෙන්නේ නැහැ නේ මොකද ඒක සමාජ ධර්මය. භාවනාවට අවශ්‍ය සරුවචාන්සි කියනවා උඹලට මම සීල කියන එකක් කියනවා. මොකද්ද සීල කියන්නේ? කාය දුස්චරිත වචී දුස්චරිත වලින් වෙන්වීම. භාවනාව කියන්නේ කාය කර්ම සියල්ලම දුස්චරිතය නෙවෙයි. වචී කර්ම සියල්ලම ඌවමනාවෙන් නැතර කරන්න. පරිේශන මට්ටමේ. ඒකල අවධානය අපි අප්‍රමාදී කියන වචනේ දාමු සතිය දාමු උපරිමයෙන් බලන දැන් මේ කාරකයා, කෙරුමා, අයියා, අක්කා වැත්තකට වෙන්න ඇල්ල මොකද වෙන්නේ කියලා. අන්නේ රෝද යථා භූතය ඇති හැටි පේනවා. නමුත් දැන් මෙතන නතර වෙලා තියෙන්නේ සසංඛාරික කාය සංඛාර සහ සසංඛාරික වචී සංඛාර. මේ අසංඛාරික කාය සංස්කාරය යනවා. හෘද වස්තුව පැහැිනවා. අපි අනිකුත් ඉදurang වැඩ කරනවා හෘදිරෝනවා. ඒ ඒක බුදුහාමුදුරු කියන්නේ නැහැ සීලෙට. වචී කර්ම වශයෙන් විතක්ක ਵਿਚාර වශයෙන් විපහාර උනේ නැතුනහට කතා කරේ නැතුන ඇතුළත කතාව යනවා. මේක අසංස්කාරික වචී සංස්කාර. හිතන්නේ නැතුව සිද්ධ වෙන දේ. මේක දිහා බලනකොට කෙනෙකුට තේරෙවි මම හිතාමතා දඟලුවත් නැත. හිතාමතා කතා කරේ නැතත් මම යා නැතත් කය වැඩ. හිත වැඩ. මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඇති බැංකුවල වැඩ කරන අය ජූලයි 31යි දෙසැම්බර් 31යි බැංකුව වහනවානේ. බැංකුවල accounts ගන්න. පාරිභෝගික නැති වුණාට ඔෆිස් එක ෆුල් වැඩනේ. පාරිභෝගික කියන්නේ බැංකුව වලයි කියලා බැංකුව වල නැහැ. බැංකුව වැඩ. ඒ වගේ තමයි බුදුහාමර කරන මේ කෙරුම පොඩකට පැත්තකට අරන් තියලා සීලේ නාමයෙන් මොනවත් නොකරන අදිෂ්ඨාන කරන්න නොකියන අදිෂ්ඨාන කරලා හැබැයි උපරිමයෙන් බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට තේරෙවි මේ කය නිින්දදීවත් ඉස්මුලන්නවක්වත් විවේක වෙන්නේ නැහැ. වචනය ඔය කොච්චර නැඩුවත් විවේක වෙන්නේ නැහැ. හිතාමතා කරන ටික විතරක් විවේක වෙනවා. නමුත් නොහිතා නොමතා වැඩ කොටසක් කරනවා. පෘථග්ජනය හිතන්නේ හිතාමතා කරන ප්‍රදේශය අපේ ජීවිතෙන් 90%ක් නොහිත නොමතා කරන එක 105ක් කියලා. ආර්යයන් වහන්සේලා දන්නවා 90%ටත් වැඩිය ඉබේ සිදුවෙන දේවල් වෙන්නේ. හිතාමතා කරන දේ බොහොම සොච්චමයි. අමන නිසා අපි කයෙන් සිදුවෙන හැම එකක්ම හිතාමතා කරුවයි කියලා පශ්චාත්තාප වෙනවා. වචනේ සිදුවෙන හැම එකක්ම නිකන් කට කියවෙන දේවල් පව හිතාමතා කරුවයි කියලා පශ්චාත්තාප වෙන නිසා යෝග මේ පෘථග්ජනය පුදුමාකාර පශ්චාත්තාපේ විනෝදාංශයක් කරගත්ත අමන මරි මෝඩ තකතිරුවේ. ඉන් කියන පොඩ්ඩක් නතර කළ බලපන්. ඔබ නතර කරාට යා නතර වෙන්නේ නැහැ. මෙව තමයි කියලා කියන්නේ අනාත්මයි. පාලනයකින් තොරව සිද්ධ වෙන්නේ. කාගේ දෝ න්‍යාය පත්‍රය. අපි ඒක පිළිගන්න කැමති නැහැ. අපි කියන්නේ නැහැ මේ ඔක්කොම මම කියනකොට අන්තිමට ඉතුරු වෙන පශ්චාත්තාපයක් විතරයි. අපි හිතමු කවදා හරි අපිට පුළුවන් උනායි කියලා. වාඩි වෙනවා. කචව වචන කතා කරන්නේ නැහැ. බලාගෙන ඉන්නකොට සද්දත් ඇහෙනවා, රූපත් පේනවා, හිතවිලිත් එනවා, ආනබන් එකක්වත් උඹ හිතලා කරන දේවල් නෙවෙයිනේ. සචේතනික නෙවෙයිනේ. කක්කලස් නැහැනේ. ඕක පිළිබඳ කලබල වෙන්නේ නැතුව කොහොම හොඳට බුක් කීපින් විතරක් කරන්න. වෙනද ගනුදෙනුක විතරයි බුක් කීපින් විතරක් කරන්න. මනින්න ගිරන්න යන්න බෑ ලාභ පහළු. බලන්න හිටියොත් තේරෙවි. අපි මෙහෙම නොකිරුවා නම් මේ වෙන හැම එකකටම පශ්චාත්තාප වෙනෝනේ අපිට කැත හිතවිල්ලක් ආවා නම් අපි හිතනවා මේ හිත කෙලෙසක් කරගත්තා. එනමුත් මම නෑ. අචේතනිකව වෙන්නේ. ඇබ්බැහියට වෙන්නේ. පෞරුෂත්වයට වෙන්නේ සංසාර ගතියට වෙන්නේ. නමුත් භාවනා කරන්නේ නැති කෙනා, ඒක කියන්නේ බුක් කීපින් නැති කෙනා අර සීරට පශ්චාත්තාප වෙනවා. ඒකයි මෙච්චර ඉක්මනට මැරෙන්නේ අපි. ඒකයි මෙච්චර ඉක්මනට අපි වයසට යන්නේ. අවුරුදු 60 පෙන්නට පස්සේ සාමාන්‍ය ජීවිත වගේ 6 ගුණයක් වයසට යනවා. අස්පිනීම 106 ගුණයකින් 6 ගුණකින් වැඩි වෙනවා. නොපිනීම සමා වෙන්නේ. කන් ඇහිම සහ මේ බ්ලඩ් ප්‍රෙෂර් ඒ මොකද තියෙන්නම පශ්චාත්තාප ටිකන්නේ. ඇට වෙනකම් පෙන්කෙලියා. දැන් සූතු යනකොට පන්සල් ගිහිල්ලා කේසාලෝමහන කාදන්තන දෙකින් අවතරන්තෝමකින් අනිච්චන් දුක්ඛං අර මොන බයිලා කෙලියක් Taman දන්නවා. ඇට වෙනකම් පෙන්කෙලවුවා. නමුත් අපි දන්නේ මේ ශාරීරිය හදලා තියෙන පෙන්කෙලින්ද જાතිය බෝ කරන්න මිසක අපේ પરමාර්ථ ඉෂ්ට කරන්න නෙවෙයි. සදාචාර වුණත් නැතත්. ඒක ඉගෙන ගන්න පරිණාමවාදී. මේ natural selection තියෙන්නේ මහලව්ව ಜಾති උපෝ කරන්නයි. අරසාවට. යෝග වසංගලා කිව්වත් නැතත් ඔච්චරයි. ඒ සිද්ධ වෙන දේ මම කියාගත්තට පස්සේ මොන්න තරම් විඳවිල්ලක් විඳවනවා. ඊගේ පොඩි පරිශීලනයක් කරලා වෙන ඔබ විනාඩි 10කට 15කට 20කට මොනවත් නොකරන අධිෂ්ඨාන කරලා ඉඳලා බලපන් මේකේ යන රාජකාරී ටික මේකවත් සෑහෙන මානසිකත්වයක් නැති සෑහෙන සෞඛ්‍යයක් නැති කෙනෙකුට දරන්න බෑ. මේ ටිකටවත් කරන්න බෑ. ඒකට සෑහෙන කායික ශක්තියක් ඕන, සෑහෙන මානසික ශක්තියක් ඕනේ. බුදුන් සරණ යන්න ඕන, සීලය තියෙන්න ඕන, ශ්‍රද්ධාව තියෙන්න ඕන. එතකොට පේනවා මේ අපි නැටුවත් නැදත් මේක වයින් කර බොනික් එක වගේ වැඩ. නමුත් දැන් හිතර කරගන්න ඕනේ මොකද මම හිතලා කරලා දෙයක් නැහැනේ. නමුත් යඩ තියෙන මනෝ සංස්කාර දැන් මේ කාය වචන දෙක අයින් කරුවට පස්සේ යඩ තියෙනවා සංස්කාරික මනෝ සංස්කාරිතා සසංකාරික මනෝ සංස්කාර. එව්වත් අපි හිතනවා මේ මම හිතනවද හිතෙනවද කියන එක. මේ වචන දෙක තේරෙනවද මන් දන්නේ. හිතනවා. හිතෙනවා. ඒතර මේ භාවනා කරන අපිට බාධා කරන්නේ මම හිතන දේවල්ද හිතෙන දේවල්ද කියලා බුක් කීපින් කරුවොත් ඒ මාක් කෙප්ස්ටයින්ගේ පොතේ thought without a think කියන එකේ තියෙනවා 95%කට වැඩිය හිතෙන හිතවිලි තියෙනවා. මෙව්වට නේ අපි පශ්චාත්තාප. හරි ඒක හිතලා කරනවා කියලා. අර ගත්ත කය සහ වචන පිළිබඳව දෘෂ්ටි කෝණයෙන් මේ හිතවිලි දිහා බැලුවොත් මේ එන්න කියපු මම හිතලා කරන හිතවිලිද මෙවුවා. ඒ නැත්තම් මේ ගාලා කඩාන යන හරක් වගේ. හිතන හිතවිලිද බැලුවොත් ඒක පොදු නියමයක් තමයි 95කට වැඩි එන්නේ. අචේතනික එවනම් කර්ම නැහැ. ඔකට මේකට පශ්චාත්තාපය. නමුත් අපි බුක් කීපින් දන්නේ නැත්තම් හිතුවා දන්නෙත් නැහැ, හිතුණා දන්නෙත් නැහැ. සීරම තමන් පිට දාන එකල මෙයා බලනකොට හිතන්නේ එයත් එහෙම තමයි. මෙයත් එහෙම තමයි කියමු තමන්ගේ විමින්නේ බලිනේ. ඒක නිසා කවදා හරි අපිට බුදුන් අදාහ ගන්න පුළුවන් නම් සීලයක් මාර්ගයෙන් කය වචන දෙකෙන් දඬුවම් වැරදි නොකරන්න අපි ඉක්මලා පද්ධතිය දිහා බැලුවොත් අපි ඔක්කොම හොඳයි. කිසි කෙනෙක්ගේ ගන්න දෙයක් නැහැ බුදු කෙනෙක් කවදාකවත් අප කෙනෙක් අවචාවට ලක් කරන්නේ අපි කියනවා නෑ නෑ අපෝ බුදුහාමුදුරෝ ගාවට යන්න බැරි තරම් මගේ හිත හරි කඩප්පුලි කියන. මං කතාවක් කියන ඔයගොල්ලෝ හිනා යන්නේ. නැත්නම් ඔයගොල්ලෝ මේ මූණ දැන් මූණ ඔක්කොම නිකන් එන කාච්ච තෝම් පිටදී වගේ. කොල්ලෙක් හිටියලු නිස්තරම කෙල්ලොත් එක්කලු ඉන්නේ. ඒ ගුණ හර පිටන් කියනවා. ඒ ඒ කොල්ලෝ අර කෙල්ලෝ හරි කැමතියි මොකද මේ ඒ කොල්ලත් කැමති කෙල්ලොත් එක්ක ඉන්න කතාව. ඉතින් කෙල්ලෙක් ඇහුවලු ඔය කොල්ලෝ කොල්ල කොල්ල එක තිච්චා මොන දණේ කතා කරන්නේ කියලා. ඊට අර කොල්ලා කිව්වලු ඕගොල්ලෝ කතා කරන දේවල්ම තමයි කියලා. අපෝච්චර කොල්ල වලත්තද කියලා ඇහුවා. කවුරුත් කතා කරන්නේ එකට. ඒක තමන් කරනකොට බලත්ත නැහැ. නමුත් මේ මිනිස්සුත් මං හිතන දේවල් හිතනවා මේ කොච්චර කොච්චර කැතද කියලා ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි බලන්නේ. බුදුරජාණන් වහන්සේට දෙකක් නැහැ. බුදුරජාණන් මුළු පරාසෙම දන්නවා මේ මිනිස්සු වැඩ කෙරුවට බුක් කීපින් නැහැ. accounts නැහැ. කෙරුවා දන්නෙත් නැහැ, කෙරුණා දන්නෙත් නැහැ, කිව්වා දන්නෙත් නැහැ, කියුණා දන්නෙත් නැහැ, හිතුවා දන්නෙත් නැහැ, හිතුණා දන්නෙත් නැහැ. මොනවාද සතියෙන් කරන්න කියන්නේ? ඉස්සල්ලාම ටික වේලාවක් යනම accounts තියන්න හිතලා කරනවද හිතෙන දෙයක්ද කියලා. කතා කරනවද ඇතුළත කතාවද කියලා. කය මෙහෙම දඟලනවද දඟලවනවද කියලා. භාවනා කරට නලිනවා මම හිතන දැකලා තියෙනවා කියලා. ඒතර මේ මම නටනවද නැටෙනවද හුස්ම මම ගන්නවද ගැනෙනවද කියලා මේ පරිශීලනය කරන තරමටවත් අපිට මම මේ බිම තියන්න බෑ. මේ පරිේශන මට්ටමකින්වත් අපිට මම යතිය මෙහෙ තියන්න බෑ. කොච්චරද කියනවනම් ආනාපාන සතිය කරන්න ගියාම හිතලා හුස්ම ගන්න එක වලක්ක ගන්න බෑ මොකද නිකන් වෙනදා කවදාකවත් ප්‍රශ්නයක් නැහැ. ඔය හුස්ම ගන්න පුළුවන්. භාවනා කරන්න ගියාම ඉලේකක් වෙනකන් ඇයි මේ මේ ආනාපාන සති භාවනාව? බුදුහාමුදුරු හිටියනම් කටු සැමිතියෙන් තනනවා. මේක මේ අවුරුදු ගාන කල්ප ගාන භාවනා කරපෙන්නාට පරියන්කයට ගිය ගමන් ධක්මං කරන්න ගම මෙහෙම කරගෙන ධක්මං කරා. බොරු කකුල් කාර්ය වගේ. මේ ෂෝක් එකට ඇවිදින මිනිස්සු. මේවට කියන්නේ ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට්. බෙහෙතෙන් හටගත්ත ලෙඩ. මේවට බෙහෙත් නැහැ. මතක තියාගන්න බේසච්ච සමුට්ටිත රෝගෝ විය අතකිච්චෝ කියලා අපේ බුද්ධකෝසාචාර්ය වාදී කියන බෙහෙත වැරදිලා තියෙන දැන් ලෙඩක් නෙවෙයි මේ. මේකට බෙහෙත් නෑ. හැබැයි ඥානানন্দ සංසෙත් ඒක කියනවා කඩු මේ පණි සංසෙත් කියන බුරුමේ මෙහෙම කරන්නේ නැතුව භාවනා ඉගෙන ගන්න බෑ. ඒ නිසා මේ අපි ලෙඩෙක් වගේ හැසිරෙන්නේ ලෙඩේ සනീപ කරගන්න ඕන නිසා ඒ නිසා උට hina වෙන්න එපා. කරන්න දෙයක් නෑ වෙන වෙන අපිට කරන්න බෑ. භාවනා කරන්න කියවම ආයස වෙන්න ගන්න ගන්න හුස්ම. ඒ විදිහේදී ආ බලපං කියවම ඇවිදින්න කෘත්‍රිම වෙනවා. ඒ තරම් පර්වර්ෂන් එකක් මෙතන තියෙන්නේ. නමුත් ඒක කරලා කරලා කරලා ඉතින් අනික් කටියට පිස්සු නම් ඉතින් අපිට පිස්සුන ප්‍රශ්නයක් නැහැ. දැන් ඔක්කොම ලැබෙන කොක්කු වගේ නම් ප්‍රශ්නයක් නැහැ. දැන් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ දවසක් අචං චා ස්වාමීන් වහන්සේ ගියලු බ්‍රාන්ච් මොනාස්ට්‍රිකට. අචං චා ස්වාමීන් වහන්සේ හරි මම ඒ දවසින් හරි ආසයි කියලා. යනකොට මේකල මෙහි මෙහෙම කරලා සක්මන් කරනවා. දැන් මේ අයිතිකාර හාමුදුරුවෝත් ඉන්නවලු. ඊට පස්සේ ගෝලවත් ආයිසෙමේ මේ මිනිසුන්ට සනීප වෙන්න කියනවා කිව්වලු. මේ කොර වෙලා. නමුත් මේක නොකර බෑ. මේ විහිළුව නොකර බෑ. ඒක හරියට අපි වැදගත් පෞල් ජීවිත ගත කරන්න ඉස්සෙල්ලා පෞල් කන මිනිස්සු පොඩි කාලේ සෙල්ලම්පත් වෙනවා. සෙල්ලම්පත් වෙනකොට මම අම්මා වෙන්න, ඔයා තාත්තා වෙන්න කියලා අපි ඒක රියස් කරනවානේ. සෙල්ලම්පත් වෙනකොට අපි දන්නවනේ දැන් දන්නවනේ ඒක ළමා සෙල්ලමක් කියලා. මේ වගේ තමයි භාවනාවේදී ඔය අචේතනික සචේතනික කොටස්. එහෙම නැත්නම් මට එපා වුණත් මගේ ඇතුලේ වෙන දේ දැක ගැනීම කුසලයක් කියලා විපස්සනාට කියනවා. මට එපා වුණත් මට මගින් සිදුවෙන දේ නොසන්ඩාලකමක් කියලා සදාචාරවාදියා කියනවා. මම දන්නේ මම මේ කියන එක තේරෙනවද කියලා. මට ඕනේ නැහැ. ඒ වුණත් මගේ අතින් වෙනවා. විපස්සනා යෝගාවචරයකට අනුකම්ප කරලා නිකන් ඉන්න. මොකද මට ඕනවට නෙවෙයි වෙන්නේ. මොකද සදාචාරවාදියා ඒකට Tamanට පශ්චාත්තාප වෙනවා, පව් සමා කරනවා, සමාව ගන්නවා. අලි අවුලයි. ඒ නිසා ආගම කියලා කියන්නේ මේ මේ సౌందර්යය කඩන තැන. අපිට පොඩ්ඩක් ආගමෙන් ඔබ්බට ගිහිල්ලා බලන්න වෙනවා මේ වෙන දේ වෙන හැටියට වෙන්නදලා බලන්න. බලන්න පටන් අරගත්තොත් අපි ඔක්කොමල පටන් අරන් තියෙන එක තැනකින්. හැබැයි එක්කෙනෙක්වත් බාර ගන්න කැමති නැහැ. එක්කෙනෙක්වත් මේ වෙන දේ බාර ගන්න කැමති නැහැ. ඒකට මොනවද වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නොඋලා කියලා පශ්චාත්තාප වෙන වෙන හැම එකකම අයිතිය ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. හරි අමාරුයි ඒක. මම ඒකයි කියන්නේ පොඩි ළමයින්ට මේ ප්‍රශ්නේ නැහැ. ඒගොල්ලොත් මොඩුවට දාලා නැහැ මොඩල් එක. කතෝලික මනුස්සයෙක් ආවත් නැහැ. මුස්ලිම් මනුස්සයෙක් ආවත් නැහැ. යාර කියලා මැෂින වාඩි වෙලා මොකද වෙන්නේ කියලා බලලා කියන්න අයියා අපට තේරෙනවා හොඳට කියවනේ හොඳට කියනවා. සිංහලයට කිව්වොත් එහෙම විනාශයි. මේ කන්ඩිෂන් වෙච්චි මේ தත්වගත වෙලා අපි ඉඳගත්ත ගම මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වෙන දේ පිළිගන්නේ බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉච්ඡාම චීනිකට ඇලෙච්චා කියනවා අයියෝ අවුරුදු 16ක් භාවනා කරා ආනාපානෙ මුල දකින්න බැරි වුණානේ. මේ ආනාපානේ මුල දැක්කොත් සක්විතිර දෙකම හම්බෙයි වගේ. ඒ සමේ දීලා තියෙන ප්‍රකාශයෙන් නෙමෙයි මම මේ උත්තර දුන්නේ. මං කියන්නේ බුදුරජාණන්සේ මේ අමාරු ප්‍රශ්න විසඳන්න ඉස්සල්ලාම කියනවා හිතාමතා කායික ක්‍රියාවලට නතර කරලා වෙන දේ දිහා බලන්න. බලනකොට වෙන මොනක්වත් වෙන්නේ නැහැ. ඒ ටිකත් නතර වෙනවා. ඇඟිලි ගන්නෑ. එතකොට චිත්ත සංස්කාර මතුවෙන්න පටන් ගන්නවා. ඒකෝර තමයි යෝගාවචෙන්ද මේ අම්මරිච්ච අම්මා වෙන්නුනා, රුවන්වැලි සෑය වෙන්නා, බුදුහාමර වෙන්න කියලා ඔන්න ඊට පස්සේ එනවා තවත් පිස්සුවක්. ඒකලත් ඕම නොදැක්කා වගේ ඉන්න. ඇස් තිබුණේ අන්ධකාර පොට්ටෙක් වගේ ඉන්න. කන් තිබුණාට බීරෙක් වගේ හිටපන්. අතපය හැය තිබුණාට කොන්ද බන්නේ නැති එකෙක් වගේ හිටපන්. ඥානෙ තිබුණාට මොඩේ මෝඩයෙක් වගේ හිටපන්. පණ තිබුණාට මැරිච්ච මිනිහෙක් වගේ හිටපන් කියලා ඒකත් නැති කරලා පස්සේ නතර වෙනවා. අපි හිතන්නේ මේ බුදුහාමුදුරුව අපිට විශේෂ ආශිර්වාදයක් කරලා කියලා නෑ. මේ ස්වභාවයේ දිහා බැලුවොත් ස්වභාවයේ හැටි තමයි නිරුද්ධ වෙමින් පවතින්නේ. අපි අලුතෙන් පටන් ගන්න කිව්වොත් ඉතින් අර අනාකූල ප්‍රවාහය ආකූල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හෙලි කරන්න ගියාම මේක තුලින් ආගමක් හදන්න හරි අමාරුයි. මේක තුලින් පද්ධති හදන්න හරි අමාරුයි. මොකද එක එකන එක එකන එක එක විදිහට මේක ලියන්නේ. නමුත් කට්ටියක තුල කතා කරනකොට අපිට තේරෙනවා අපේ තුල කොච්චර કૃතිම භාවයක් එහෙම නැත්නම් මවාපෑමක්, එහෙම නැත්නම් අඳුහැරයක්, නැත්නම් ෂටගතියක්, නැත්නම් මායාවී ගතියක්, වංචනික ගතියක් තියනවාද කියලා ඒක දැකීම නම් නරක දෙයක් නෙවෙයි. මේ වගේ ස්වභාවක ඉඳලා අපි දැක්කොත් ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් ශිෂ්ට සමාජය කියන එක අපි වහංගන්නනේ හදන්නේ. ෂටගති, මායාවී ගති වසංගන්නනේ හදන්නේ. විපස්සනාදී අපි මේක හෙලි කරනවා. ඒක හැමදාම හිටින්නේ නැහැ. ඒක තියෙන්නේ සාසනයක් තියෙන කාලේ විතරයි. ඒත් අපි එකිනෙක හරියට අදහලා ගන්න ඕනේ. බුදුන් අදහන්න ඕනේ නැහැ. බුදුජානනාංශය අධ්‍යයව නැති වුණා බුදුන්සේගේ වැඩ ඉවරයි. අපි අපි අදහගෙන අපි අපේ අවංගය ප්‍රකාශ කරන්න ගත්තොත් අපි හැම කෙනාම තව කෙනෙකුට ආදාසයක් වෙනවා. කණ්ණාඩියක් වෙනවා. පිළිමිබුවක් වෙනවා. හැබැයි අවංකව කියන්න ඕන. අපිට කියන්න බෑ අපේ වචන හරීම චපලයි. පුළුවන් තරම් හෙලි කරන්න ගත්තට පස්සේ අපිට තේරෙවි හැම කෙනෙකුටම පුළුවන් තව කෙනාට ආදාසයක් වෙන්න. කණ්ණාඩියක් වෙන්න. ඒකට අපි කියනවා සමග්ගානං තපෝසුකෝ භාවනා තපස් කරන අතර සමගිය තියෙනවා නම් භාවනා හරිය සපයි. මොකද අපි අපේ ලේ නෑවිත් එක මේවා කතා කරන්න බෑ. ඒගොල්ලෝ කතා කරුත් කියාවේ ඇමරිකන් ඩොලර කීයද ඕස්ට්‍රේලියානු ඩොලර කීයද යකඩ කිලෝ එක කීයද ඔන්න කතා කරන දේවල්. කණ්ඩමයි කෑම දහසල විතරයි. මෙතන ආවට පස්සේ ඔය කවුරු හරි දෙනවා මලවත් දීප කම්බුබතක් කාලා අපි නිකන් කයිවරක් ගාගෙන ඉන්නවා. ඉදිරින් මේක පැත්තෙන් බැලුවොත් හත්ත පහක වැති වැඩක් නෙමෙයි කතා කරන්නේ. කිසිම තේරුමක් නැති දේවල් කියලා. නමුත් මේ වෙලාවේ ඉඳලා එලිදරවක සිද්ධ වෙන්නේ. ඒක නිසා ප්‍රකාශයට උත්තරයක් නෙමෙයි මන් දුන්නේ බුදුරජාණන්සේ මේකට හරහට යන්න සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් Taman හිතාමතා කරන දේවල් ස්විච්ඡාවේ නොකර සිටීමෙන් සහ ඒ පිළිබඳ වැඩි අවධානයකින් වැඩි සතියකින් බලනකොට අපි ඔක්කොගම තියෙන සමානකම් පෙළලද හැබැයි මේක හෙලි කරන්න කවුරක්වත් දන්නේ නැහැ. ප්‍රකාශ කරන්න දන්නේ දන්න අය දක්ෂයි. නොදන්න අය අදක්ෂකමක් නැහැ. හෙලි කරන්න බැරිකම තියෙන්නේ. සාකච්ඡාවෙන් කරන්න උනන්දු කරනවා. පුළු පුළුවන් විදිහට හෙලි කරන්න. හෙලි කෙරුවට පස්සේ ලොකු සාන්තියක් එනවා. ඊට පව් සමා වුණා වගේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්ස භාවනාවට පෙර පූර්ව කෘත්‍යයක් කිරීම අවශ්‍යද? අවශ්‍ය නම් ඒ කරන්නේ කෙසේද? දෙවෙනි ප්‍රශ්නය සමත භාවනාවක් නොකර විදර්ශනා භාවනාවක් පමණක් ශුෂ්ක විදර්ශනා භාවනාවක් කළ හැකිද? කළ හැකිනම් කරන ආකාරය පහදා දෙන්න. මේකට උත්තරේ තමයි මම කියන්නේ මූලික උපදේශ පන්ති අහන්න. ඒ මූලික උපදේශ පන්තිේ විනාඩි 55ක් 60ක් විතර අහන්න ඕනේ. ඕකට තමයි උත්තරේ තියෙන්නේ. මේ දීපේක නේක අහපු කෙනෙක්ද නැද්ද කියන මම දන්නේ නැහැ. ඇහුවේ නැත්තම් අහන්න. ඇහුවා නම් ඒ උපදේශ පන්තියනෝ භාවනා කරාට පස්සේ තමයි මොකක්ද අත්දැකී කියන්නේ අත්දැකීම් මරා මම මේකට උත්තර දෙන්නේ. දැන් අහලා නැති කෙනෙකුට ඉතින් මම කතා කරන්න කියන්නේ වෙලාව නාස්ති වෙනවා. ඒ නිසා මම මේ දීපේකනට කියනවා කරුණාකර මූලික උපදේශ ටික අහන්න. අහලා එක පැයක් දාලා ගන්න. ඔය ඔය ටික පැත්තක දාලා මොකද වෙන්නේ කියන්නේ එතකොට මට පුළුවන් මේ ප්‍රශ්නට උත්තර දෙන්න. එහෙම නැත්නම් මේ වතුර දැකලවත් නැතුව පින්නේ නැති වන්නන කොහොමද කියලා ගොඩ මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. එකට වතුරට බහින්න ඕනේ. බහිස්සොත් නම් මම දන්නවා යම් ප්‍රමාණයකට කියලා දෙන්න අඩු ගන්න දන මට්ටමට වතුරට බහින්නකොට ඉඳලා බෑ. ඒ නිසා අහලා නැත්නම් උපදේශ අහන්න ඇහුවනම් කරපු අත්දැකීමක් කියන්නේ. ඒකට මට පුළුවන් කොනක් අල්ලගන්න නැතුව මට බෑ අල්ලන්නේ. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව කිරීමට ප්‍රථම ඒත් ඒත් ඒ වගේම ප්‍රශ්නයක් පූර්ව කෘතියක් තිබේද එසේනම් මේ පහදා දෙන්නා. සක්මන් භාවනා ඉස්සෙල්ලා හිටගෙන මෙතන මේ අපි මිලාන පැදුර ඇවිදින්නේ කියලා හිටගෙන බලන්න මම දැන් මෙතන ඉන්නවා කියලා දන්නවනම් වැඩි පටන් ගන්න. ඒක තමයි ඔරියන්ටේෂන් එක නැත්නම් පටන් ගන්න මතන. සක්මන් කරන්න එපා හිටගෙන බලන්න මම දැන් මෙතන හිටගෙන ඉන්න බව දන්නවනම් ආ වැඩි හරි එන සක්මන පටන් ගන්න. ඒක පූර්වකෘතිය කියලා ලියා ගන්න ඕන. විනෝත් ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාව කිරීමේදී නාම රූප වෙන් කරමින් සිදු කරන විට කුමන අවස්ථාවකදී ඒ චතුරාර්ය සත්‍යයට චතුරාර්ය සත්‍ය ධර්මයට සම්බන්ධ කළ හැකිද? ඒකේ තම ආනාපාන සති වැටෙන ආකාරය මට කියනවනම් මට කියත හැකි ඔය නාම රූපත් එපා චතුරාර්ය සත්‍යත් එපා ආනාපාන සති භාවනා කරනකොට තමයි වැටෙන්නේ මොකද්ද කිව්වනම් ඒ වචන හරහා ඒ උත්තර හරහා මට කියත හැකි මට දැනෙන ප්‍රමාණයට මොකද්ද මෙතන මේ නාම රූප වෙන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය වෙන්නේ කියලා. නමුත් Tamange දැනුම දෙන්නේ නැතුව يعني බබා හම්බෙන්නේ ඉස්සෙල්ලා මට කිව්වොත් මේ කේන්දරේ බලලා මෙයාට මේ මොනවාගේ රස්සාවක් හරියද කියලා බබා හම්බෙන්නේ නැතුව කේන්දර ලියන්න බෑනේ. අමාරුයි. අමාරුනේ සාමාන්‍ය අත්තට කාරින්න බෑම තමයි. බබා හම්බෙන්නේ නැතුව කොහොම කේන්දර ලියන්නේ? යහම්බෙන්නේ බබාට කේන්දර ගන්න හදන උඟක් කට්ටිය වඳ කට්ටිය තමයි එහෙම කරන්නේ. එසා කරුණා කළ බබා හම්බුණාට පස්සේ මම ළඟට ගේන්න මං රෙද්ද උසලා බල්ලා කියන්නම් කොල්ලෙද්ද කෙල්ලෙද්ද. ඒක හරි ලේසි. එතුමෝ මේ කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ මාහට ආනාපාන සතිය දිගටම වැඩිමිට ඊට අපහසු භාවයක් දැනේ. එම නිසා ඒ අතරතුර මෛත්‍රී භාවනාව කරමි. ඒ සුදුසුදයි මට කරුණාකර පහදා දෙන්න. මේක මේ ප්‍රශ්නට වැඩිය වෙනස්. නමුත් මේකේ කියලා තියෙන මේ අපහසුතාවය තමයි මගේ චරිත ලක්ෂණ හැංගිලා තියෙන්නේ. මේ අපහසුතාවය තුළ තමයි තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ ඒ ටිකේ තමයි උත්තරේ තියෙන්නේ. ඒ නිසා ආනාපානය කරනකොට ඇති අපහසුතාවය හොඳට හෙලි කරන්න. පුළුවන් නම් හොඳම දේ තමයි ආනාපානෙ වැටෙන්නේ නැටි කියලා. මෙන්න මේ මේ අපහසුතම නිසා මට කරන්න බෑ කිව්වොත් ඔතන තමයි කමටහන තියෙන්නේ. ඒ වෙනුවට වෙන එකක් දැම්මොත් වෙන්නේ ඇස තියෙන ලාභ විනන්න ගිලෙන් හදන කුරුල්ලෙක් වගේ දෙමිලා නැහිනවා. ඒ නිසා භාවනා කරනකොට ආනපන වැටෙනවද? වැටෙන ටික ලියන්න. ඊට පස්සේ නොවැටෙන තමන් තියෙන අපහසුතාවය ඒක විස්තර කරන එක තමයි. ඒකෙන් තමයි කර්මස්ථානාචාරය අල්ලගන්නේ. එයාට ඊගාට දෙන්න උපදෙස්. ඒ වෙනුවට වෙන එකක් දැම්මොත් ඉතින් ඊට පස්සේ ආයේ අලුත් වෙනවා වැඩි. ඒ නිසා අපහසුකම් වාර්තා කරන්න අනිත් දවසේ මේක ඇත්තටම මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ මේ කමඨහන් පිළිබඳව මේ තොරතුරු ලියනකොට ඒ සඳහා ලිය යුතු ආකාරය පිළිබඳ පත්‍රිකාවක් තියෙනව නේද? ඒක මේ කවුරුවත් එක්ක ලැබිලා නැහැ නැත්නම් කියවලා නැහැ. අම්බෙලා තියෙනද මේ රිට්‍රීට් එකට සම්බන්ධ වෙච්ච අයට කමඨහන් වார்த்தාව සකස් කරන්නේ කොහොමද කියන කොලේ. ඒක මේ එක්කෙනෙක්වත් ඒක කියවලා නැහැ. ඒක තේරෙන්නේ නැහැ ඒක වටිනාකම. නමුත් ඒ අනුවලිව්වේ නැත්නම් උසාවියේට මේ එක නඩුවක්වත් බාර ගන්නෑ. ඉතින් ඒ නිසා මේ සැරේ බුරුමි ගියාට පස්සේ මම දවස් 10ක් විතර කට්ටියත් එක්ක භාවනා කරා. ඒකවල දුන්නා ඉංග්‍රීසියෙන් ලියපු ඒ පැයක විතර CD එකක් පැයකට වැඩි. අපි කොච්චර උතුම් විදිහට භාවනා කරත් ඒ තොරතුරු ටික ලියන්න බැරි නම් ප්‍රකාශ කරන්න බැරි නම් ඒක නිකන් ගොළුෙක් දැකපු හීනයක් වගේ වෙනවා. බබ්බබ්බබ්බබ්බ තේරෙන්නේ නැහැ නේ හීනේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා අපේ භාවනා ගොළුෙක් දැකපු හීනයක් අද. ඒකේ හෙලි කරන එකේ වගකීම ඒක සංවිධායකයන් දා මම ඔය වගේ 100ක් වගේ කියනවා. ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ යම් කිසි කෙනෙක් භාවනා කළා ඒ භාවනා තොරතුරු හෙලි කරන්න බැරි නේක ගෝලයාගේ දෝෂයක් නෙවෙයි කුරුණාන්තිගේ දෝෂයක්. ඒ නිසා මම ඉන්නේ ඉස්සරහින් ඉස්සරහින් ප්‍රකාශ කරලා ආවා. අපේ සංවිධාන කරන සංවිධායක සංවිධායිකාවෝ මේක පිළිබඳව හොඳ අවධියක් හිතේ ඉන්න ඕනේ. ඒගොල්ලොත් අනික් කටට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ භාවනා ධර්ම සාකච්ඡාවකට වාර්තාවක් ලියනකොට මෙන්න මේකයි ක්‍රමය කියලා. ඉතින් ඒ CD එක මම ළඟ දැනටත් තියෙනවා. හැබැයි පැයකට වැඩි ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙනවා. ඉතින් කවුරු හරි කැමති නම් මේ නඩුව කතා වෙන්න එපා කවදා හරි උසාවියේ කල්යනවට වෙනකොට එහෙනම් ඒ තාලෙට ඉදිරිපත් කරන්න එපා සාක්කි. ඔක්කොමලා දෙන නීති මේ පත්‍රිකා නඩුකාරයා කියවන්නේ. අන්න ඒ ටික පිළිබඳව දක්ෂම ක්‍රමය තමයි මහසි භාවනා ක්‍රමය. හරියටම ලියලා තියෙනවා. මං කියන්නේ ඒක විතර හොඳම ක්‍රම එකම ක්‍රමය කියලා. දන්නේ ක්‍රමයට අහුම්කම් දුන්නොත් මේ තමන්ගේ අත්දැකීම් ටික ඉදිරිපත් කරන්න හැටි පිළිබඳව අපි යම් කිසි මට්ටමකදී ඔයගොල්ලෝ කොච්චර ඔළුවෙන් හිටගෙන කෑ ගැහුවත් අද තියෙන IT information technology යුගයක් කියලා අද විතර පිස්සු කෙලින යුගයක් ටෙක්නොලොජි එකේ information වල කඩදාකත් නැහැ. අරචනාංශයේ හරි මේ ආකාශයේ මහරතන් වහන්සේත් එක්ක කතා කරනකොට කිලින්ම මනසෙන් මනසට කතා කරනවා. කිසිම පටලවිල්ලක් නැහැ. අද තියෙනවා ටීචින් ටෙක්නික්ස්. දෘශ්‍ය ශ්‍රාව්‍ය ගොඩක් හැම එකකින්ම ආන. කිසිම වෙලාවක sannivedana වෙන්නේ නැහැ. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි වැදගත් වැඩක් කරන නිසා ඒ වෙන දේ කාටද කියන හැටි එයා කියන දේ අවබෝධ කරගන්න අපිට ඒ මේ මේ මෙතොලොජිකල් මෙතඩ්ස් ටික හදා ගන්නවා. හදන්නේ නැතුව හරිය ග්‍රීක භාෂාවෙන් කතා කරනවා මෙයා ජර්මන් භාෂාවෙන් උත්තර දෙන්න ගියාම වැඩේ වෙන්නේ නැහැ. ඒකට ගොඩුවේ දකපු හීනයක් වඩටපත් වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වල වෙලා තියෙන්නේ ඒ භාවනා කරලා තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා, සීලෙත් තියෙනවා, සතියක් තියෙනවා. හැබැයි භාවනා කරනකොට පෙනීච්ච දේ කියන්නේ අපහසුතාවය කියන්නේ ඒ වෙනුවට ආනපාන විනෝඩ මෛත්‍රී කරුවොත් හොඳ නැද්ද කියලා අහනවා කවදාවත් බෞද්ධෙක් පිට වෙන කෙනෙකුට ওই ප්‍රශ්නයක් එනවද කියලා හිතන්නේ. බෞද්ධයාට විතරයි ප්‍රශ්න තියෙන්නේ. මොකද බුද්ධ ආගම වෙච්ච නිසා. අරක නැති වෙන්නේ ඉස්සලා තව එකක් ගන්න. භාවනා පිළිබඳ ගෞරවය කියන්නේ ඒක නෙවෙයි. ගුරුවරට මෙන්න මේමයි කියලා. මෙන්න පහසුකම ආනපාන බේන. මෙන්න පහසුකම කෙලිවුවනම් අපි පුළුවන් දෙන්නට එකතු වෙලා ඊගා උත්තරේ දෙන්නේ. ඒ නිසා මේ වார்த்தාව සකස් කිරීම පිළිබඳව මම මේ සංවිධායකත්වයට බාර දෙන්න පුළුවන් තරම් වගකීම පුළුවන් තරම් මේගොල්ලන්ට දැනෝ කියලා දෙන්න පොඩි දරුවෝ කියලා නෙමෙයි. ඒකට ලියන්න බෑනේ අපේ දෝෂ කියලා හිතා ගන්න. ඒ මොකද අපේ දිනදා ජීවිතය රදාන දෙයක් නෙමෙයි මේ. මේක හරියට පිටසක් වලින් කවුරු හරි ආවයත් ඒක කොමියුනිකේට් කරන්නේ කොහොමද? මේ හම්බෙච්චිලා අපිට කොමියුනිකේට් කරගන්න බෑනේ අපි දන්නේ නැති වීඩියෝ. අන්න ඒ වගේ එකක්. ඒ නිසා මේ මේ තොගේටම කියත හැකි වාර්තා කිරීම පිළිබඳව දැනුව නෑ මම මේක දකින්නේ එනද මම මේකෙන් කරාරින්නේ කොහොමද කියනවනම් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් නම් මම දෙන්නම් දවස් 3න් ඕකට. හොඳ ලස්සනට වෙන ඕනම රිට්‍රීට් එක තොරතුරු අහන ධර්ම සාකච්ඡාවේ පළවෙනි දවසේ කෝච්චි පාරේ බස් එකක් ගෙනියනවා වගේ. බස් පාරේ කෝච්චියක් යනවා වගේ. දෙවෙනි දවසේ කටම තටම යනවා. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ වෙනකොට එකම කට්ටිය එකට නිකරන්නේ. එතකොට ඉනවා ට්‍රක් එකට. ඉතින් ඒකෙදි මම දැක්කා සංවිධානයට බාර දීලා කියන්න ඕනේ කට්ටියට කතා කරලා මෙන්න මෙහෙමයි මේක ලියන්නේ කියලා. ඉතින් අපි වැඩි හිටියෝ වශයෙන් හරිම අකමැති එකට. ආයෙ දෙකේ පන්තියට යන්න වෙයි කියලා. නම් දෙකේ පන්තියට නෙමෙයි අපි යන්න දන්නේ ආර්ය ලෝකයට යන්න. ඒ ආර්ය විවහාරේ තේරුම් ගන්න හදන නිසා වාර්තා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලංකාව කියන්නේ අපේ සිත්වල නායක ඉන්නාගේ සංගායන පිරිසුදුනේ ඉන්නාය ඇතුළුව සමහර සිත්වල ළඟට යවන්න නායක නැති සංගායන වාස්තුවේ ඉංග්‍රීසියටයි සිංහලටයි දෙකම කියන මනස දීලා තියෙනවා නැත්නම් මේක දැන් උනත් පුළුවන් නෑ අනිත් එක නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. දැන් මෙතන ඉන්න කවුරුත් වගේ දන්නවා මේ වගේ උපකරණයක් මිලදී ගත්තාම වොයිස් රෙකෝඩර් එකක් මේට වැඩිය ලොකු ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් තියෙන පොතක් හම්බෙනවනේ. භාෂා කීයකින් තියෙනවා. ඔල හිතනවා දේ ටෙක්නිකල් රයිටින් කියන්නේ පොඩි සෙල්ලමක් කියලා. මේක ක්‍රියාත්මක කරන්න ඉස්සලා මේක පොත කියවන්න කිව්වට 98ක් කවදාවත් පොත කියවන්නේ නැති. ඒක වෙනම ජපානයේ කරපු රිසර්ච් එකක්. හැබැයි ඒක එයාගේ පාඩුවනේ ඒකට කම්පැනිට පාඩුවන්නේ. කුම්බණිය කියනවා මේක ජැක් කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ මේ ටික මේක ගිය ගමන් ජැක් කරලා ගැහුවා පිච්චුණා. නඩු දාන්න ගියාම කියනවා ඔයා පොත කියවලා කරන්න ඕනේ පොත කියවලා නැහැ. ඔයා පාර ගන්න. ඉතින් ඒ නිසා දවස් කීයක් අපි පිච්චුවාට පස්සේද අඩු ගානේ පොත පෙරලලා බලලා කියන්නේ. ඒ නිසා මේ හෑන්ඩ් බුක්ස් කියන්නේ නිත්‍යානුකූලව කම්පැනි ඉන්ෂුරන්ස් වලින් බේරෙන්න කරන වැඩක්. කියවලා බැලුවොත් ගා ටෙක්නිකල් ইনফෝමේෂන් තියෙනවා. මේ මනුස්ස යන්ත්‍රයේ කියන එකේ හෑන්ඩ්බුක් එක නැහැ. කොහොමද පාවිච්චි? දාගන්න මේ යන්ත්‍රයට හෑන්ඩ්බුක් එක අපි මේ බොත්තමත් අද කරනවා මේකත් අද කරනවා බබාගේකත් අද කරනවා අම්මගේකත් අද කරනවා ගෑණිකේකත් අද කරනවා මිනිහාගේකත් අද කරනවා දැහි යන්ත්‍රේ අංජ බජල් හෑන්ඩ්බුක් එක තිබුණත් කියවන්නේ අපි දැන් ඉස්සන්නවනේ පිටිට 112ක් කරලා ඉන්ස්ට්‍රක්ෂන්ස් පොතක් වේයෙන් සයිස්. අපි ඔක්කොගෙන් බේරලා හැබැයි එකෙක් කියවන්නේ නැහැ. එනකොට එන්නේ ෆුල් ෆ්‍රෙෂ්. ඉතින් අපිට සිද්ධ වෙන නිසා කියවිය හැකි හැන්ඩි ප්‍රමාණයට මේක හදන්න ඕනේ දැක්කට පස්සේ ගැටියට කියවන්න පුළුවන් නැත්නම් ඒකට ඔකේෂන්ලි වෙලාවෙන් වෙලාවට මෙන්න මේ ටික දැන් කියවන්න කියලා ප්ලේන් එකට නැගපු ගමන් අපි අර දෙන්නේ අර ඩිමොන්ස්ට්‍රේෂන් එකක් ඒගොල්ලෝ කියනවා ඔයා බලන්නේ අපි දන්නවා. නමුත් හැම ප්ලේන් එකම එක වගේ නෙවෙයිනේ. මේකේ හැටි වෙනස්. නිසා පොඩ්ඩක් මේ පොඩ්ඩකට මේ ඕක මේ පැක්කෝ අහලා මේ පොත් එක නමලා මේක සීට් එක ක්ලින් කරලා මයිදියා බලන්න කියලා. ඒ ඉන්ස්ට්‍රක්ෂන් තහන්න වෙලාවන්නේ. ඒකයි පණ්ඩිත සාන්ති තාමත් පණ්ඩිත ස්වරූපෙන් කියනවා. ඒක ඒගොල්ලෝ දන්නේ නැත්නම් ඒක ගුරුවරයාගේ දෝෂේ. මොකද මේ අපි ඉදිනදා භාෂාව නෙවෙයි. අදිට පොන්ඩිසෝරි ළමේ ඉස්ලාම ඉස්කෝලේ ගියාට පස්සේ යාට සංස්කෘත උගන්වන්න බෑනේ. එයාට කියන්නේ විනාඩි 35 35ට නටන්න සින්දු කියන්න හරි ඉගෙන ගන්න ඉස්කෝලේ ඉන්නේක ලොකු දෙයක් නේ. ඒ නිසා මේක හදලා දෙන එක අපි මේ භාවනාවේ විශාල ව්‍යාපාරය ඉතාම වැදගත් වෙනක්. ඒ නිසා ඒකොල තියෙන කෙනෙක් ඉන්නවනේ කියවන්න. නැත්තම් ඒ සංවිධානයත් එක්ක කතා කරලා ඒ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඒ නිසා මම දැක්ක ඒක මොකද්ද මේ පහසු ක්‍රමයක් තමයි වැඩි හිටිය හොඳ දන්න කෙනෙක් හරියට ලියලා වார்த்தාවක් ඉදිරිපත් කරනවා නම් අපිට ඒක ආදර්ශයක් විදිහට අරගෙන කියන්න බුණා මෙන්න මේ විදිය තමයි හොඳ කියලා. ඒ විදිහට අපි ඉතින් මේ කොහොම කොහම හරි දිරව ගන්න ඕනේ. සම්මත අපි මේකයි වෙලා තියෙන්නේ මම මම කෙරුවා ඊෂා සූර්ය පෙරමුගේ රිට්‍රීට් එකේ 40කට වැඩි ඔක්කොම এডুকেෂන් මිනිස්ට්‍රි එකේ වැඩ කරන අය ඩිරෙක්ටර්ස් ලයි ප්‍රින්සිපල්ස් ලයි ටීචර්ස් ලයි ඊෂත් ඇවිල්ලා රිටයර් වෙච්ච එකයි. ඉතින් ගුරුවරු එච්චර අංජව ජන්න මොන උගන්වන්නද ඉස්කෝලේ ඒක. ඒ නිසා මම කතා කරලා කිව්වා. උඹලා කී දහහක් නොමග යවපු જાතියක්ද? අනේ ගුරුවරු ඉන්නවනම් මට සමාවෙන්න ඕනේ මගේ අතින් කියවෙනවා. ඒසල මං කිව්වා ඊෂාට කතා කරලා උඹත් උග ඉස්කෝලේටම නාකි වෙච්ච ගෑණි. අද මේ දවසේ තුන් රිට්ටි තුන්ෙන් දාසේ අද මේගොල්ලන්ට ධර්ම සාකච්ඡාවෙන් පැයක් නතර කරලා මේ මේ කොලේ කියලා දෙන්නේ කියලා. අහුවෙන්ද ඉඳලා ගානට ගියා මට දැකයි ඊෂම ලියලා දැම්මත් දන්නේ ප්‍රශ්න ටික කියලා. ඊට පස්සේ මම ඒක ආදර්ශ කරගත්තා. ඊගා රිට්ටි එකේදී මම කිව්වා මේක ප්‍රශ්න දවස් දෙක තුන යනකොට මම කියනවා ඕගනයිසර් අද අපි මේ මේ මේ ප්‍රෝග්‍රෑම් එක නතර කරලා නැගිටලා බත් කන ගමන් කියලා වැඩක් නැහැ. මේකටම අපි කතා කරලා කියන්නේ. ඒකට මේ වෙලාවට මැචියුරිටි එක එනකන් ඉන්න එක භවනා එන අයගේ වැඩක් නෙමෙයි. ඕගනයිස් කරන අයගේ වැඩේ. ඒ නිසා මම ගියාට පස්සේ ලංකාවේදී මගේ අදහසක් තියෙනවා. රිට්‍රීට් ඕගනයිසර්ස් ටික දැන් අපිට ඉන්නවා 20ක් 30ක් විතර සුපර් ගෲප් එකක්. ඒගොල්ලන්ට වෙනම රිට්‍රීට් එකක් තියලා ආධුනිකයෝ ටිකක් තියලා මෙන්න මේ කියලා දීමේ තියෙන කලාවක්. ඒගොල්ලෝ ඇබ්සෝබ් කරන වෙලාවල් වල කියනවා. ඒකට බුදුහාමුදුරුවෝ හරිම දක්ෂයි. බුදුසෙන්නාංශ දේශනා කරන්නේ මනුෂ්‍යගේ හිත හදලා. ඒ නිසා මේක මේ මේක දැක්කේ මම 2010 අන් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල. ඔගොල්ලෝ කොච්චර ඔළුව හදලා දැන් රෑ ගෙදර ගියාට පස්සේ ආය කක්ක කරගෙන ගාගෙන අනාගෙන හිට උදේ එනවා ආය හොදන්න ඕනේ. ආය ගෙදර ගියාම ආය කක්ක කරගන්නවා අනා ගන්නවා ගා ගන්නවා. දැන් මේ හිටියොත් මෙතන බුදියපන් බුදියපන් අතර බුදියන බුදියපන් බිම් බුදියන බුදියන් ගෙදර ගියා වගේ නෑනේ. ඒකට කැමති නෑ බරපතල වැඩ ඇතුව සිර දඬුවම් ඉල්ලගෙන කරන්න කැමති නෑ දෙන්නමයි තියෙන්නේ ඒකේ හරීම ලස්සන වැඩේ කතෝලික චර්ච් එකක් වගේ අරගෙන නැත්නම් ස්කූලයක් වගේ අරගෙන ඔක්කොම නිකන් ට්‍රිප් එකක් ගියා වගේ රැයත් බුදිය ගන්නවා මෙහෙම ඉන්නවනේ තුන්වෙනි දවසේ වෙනකොට 40 50 60ට වැඩිය ප්‍රතිඵල තියෙනවා ඒකයි මම මේ කැන්බරාවල්ට එක තරහක් නෑ මයිට් එක ඕගනයිස් කරනවා නම් ඒකට නීතියක් දාන්න ඕන දවස් 7ම 800. දවස් 7ේම රැට කෑම නැහැ. බර ගාණක් එන්නේ වෙන්න මොකක්වත් නැහැ. උතන වෙන්න කිසි රහසක් නැහැ. උතන තියෙන්නේ ඔත ඔන්න ඔන්න විපස්සනා. ඒ නිසා මම මේ කතා කරන්නේ සංවිධායක පක්ෂයේ. අපි යනවා ඊගාපාස. වාඩි වී භාවනා කරන විට සිත තැම්පත් වූ විගසම නිදිමත ඇතිවේ. එසේ නිදිමත ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද? ඒ වගේම ඊළඟ ප්‍රශ්නයත් ආනාපානසති භාවනාව කරන අවස්ථාවේදී නිදිමත නිදිමත ගතියක් එන්නේ ඇයි? නින්ද අඩ නින්ද අතර අවස්ථා බහුලව දැනේ. ඔය මේකෙදි ගැඹුරින් කියනවා නම් කියන්න තියෙන්නේ අපේ හිත යම් විදියකට සක්මනින සක්මන ආරමුණට පරයන්කෙන පරයන්කනට ගිය ගමන් ඒ උග්‍ර රාග ద్వේෂ අඩු වෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක හිතේ රාග ద్వේෂ අඩු වෙච්ච ගමන් මෝහේ නැගිනවා. ඒ නිසා භාවනාවේ අරමුණකට හිත ගිය ගමන් උග්‍ර කෙලෙස් අඩු වෙනකොට නිදිමත ගතිය මතුවීම කියන්නේ භාවනාවේ දියුණුවක්. බරපතල කෙලෙස් අඩු වීම. මේකට ලෑස්තිලා ගියොත් තද රාගේ තද ද්වේෂය අඩු වෙනකොට හිතට පණින්න තලක් නැතිවෙනකොට හිත ලීන භාවයටපත් වෙනවා. මේකට ලෑස්තිලා ගියොත් මේක භාවනාවේ දියුණුවකට කරන් ගනී. එතකොට නින්දට තරහ වෙන්නේ නැහැ. මේ භාවනා හරිය නිසයි නැත්නම් අරමුණකට මොනකට මොන දාලා හිටියේ නිසයි මේ ඒකාකාරීකම නිදිමත ගතිය එන්නේ කියලා ඒකට ලෑස්තිලා ගියොත් ඒ යෝගාවචරයට දෙගුණයක් ආධ්‍යාත්මික ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් එනවා ලෑස්තිලා යන එකට ඒ නිසා මේ ලියලා තියෙන මේකට ද්වේෂ කරලා නිදිමත කියලා කියන්නේ වැරදීමක් කියලා ඒකට හරියන්නේ නැහැ එයා දැනගන්න ඕන නිදිමත එන්නේ රාග ද්වේෂ දෙක තැම්පත් වෙච්චි ඕක සක්මනීදිත් වෙනවා සක්මන් කරනකොට හොඳට සක්මනේ හිත ගියාට පස්සේ වැනෙන්න පටන් ගන්නවා. නිදිමත වෙනවා. යෝගාවචරය හිතන්නේ භාවනා කරලා සතිය කරලා සමාධිය කරලා නැහැ. ඊට පොඩ්ඩකට ඉස්සලා බැලුවොත් අරමුණත් එක්ක එකට ඉඳලා. ඉතින් ඒක නිසා මේක දැනගෙන යන්න කොච්චර භාවනා කරන්න ඕනද කොච්චර පොතේ දැනුම ඕනද කොච්චර සුතමේ ඥාන චින්තාමේ ඥාන ඕනේද ඒ නිසා මේක භාවනා හරියෑමේ ලක්ෂණයක් කියලා හිතාගෙන යන්න ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ තනි වචනේ කියන්නේ භාවනා හරියනවනම් නිදිමතක් එන්නේ ඉඳී තිනවා කියලා ලෑස්තිලා යන්න. එතකොට නිදිමත නිදිමතක් වෙන්නේ දෙකක් කර දෙයක්. එකක් තමයි ලෑස්තිලා ගියොත් එන්නේ නැහැ. දෙක නිදිමත නිදිමත කියලා මෙනෙහි කරනවා. ඒත් එන්නේ ඉඳී තියෙනවා නිදිමත. එතකොට තමයි යටි හිතේ දන්නවා. මේ මෝහේ මතුවෙන්නේ රාග ద్వේෂ නැති උනොත් විතරයි. ඒ වෙනකම් මේ hina වෙලා නැගිටලා ඉන්න හැම වෙලාවෙම රාග ద్వේෂය තියෙනවා. මේ අවදිින් ඉන්න හැම වෙලාවෙම ඒ අවදිමත් භාවයට හේතුව අපේ හිත කුප්පිලා කිපිච්ච ගතිය තියෙනවා. කෙලෙස් වලින් කිපිලා. යම් වෙලාවක ඒක නැති වෙච්ච ගමන් නිදිමත ඒකාකාරීකම කම්මැලිකම පාළු ගතිය තනි ගතිය ඉතින් අපි ඒකට ද්වේෂ කරනවා. ඉතින් භාවනා දියුණු කරන්න බෑ. ජීවිතය අපි කවදා හරි දැනගත්තොත් මේ භාවනා ප්‍රතිඵලයක් නිසයි මේ ඒකාකාරීකම එන්නේ කියලා එයා ඒක දිහා බලන්නේ හතුරෙක් විදියට නෙවෙයි. ඒක එනකොට දන්නවා හරි දැන් මේක ඉස්සලා මට වැඩි හරි ගිහිල්ලා. ඒ එක එන්නේ. දෙක ආවොත් ත්‍රිජිකතන්සියල යමිනේ කරන්නේ ජයග්‍රාහී හැඟීමට රාග ద్వේෂ නැහැ කියලා. ඒ ඒ දැනීම හැකි සංඥාවක් ඇති කරන්න අත්‍යන්ත ලක්ෂණ දෙකක්. නිජමත ආවේ රාග දේශ නැති බව දන්න නිසා නිජමත මෙනෙහි කරන්නේ බංකොලොත් භාවයෙන් නෙවෙයි. පරාජිත භාවයෙන් නෙවෙයි. රාග දේශ නැති බව දන්න යෝගාවචරයේ ආධ්‍යාත්මික ශක්තිය තුල එතකොට නිජමතට ඉන්න බෑ. කහමනේ කියන්නේ මෙනෙහි කරොත් ඇති කියලා. මෙනෙහි කරක විතක්කේ යෙදුවොත් අලුතෙන් බැටරියේ කරන්ට් එක එමීටම ඩිස්චාර්ජ් වෙනවා වගේ හිතවදී වෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ තීන මිද්ද කියන නීවරණයට ප්‍රතිනිධිය තමයි විතක්කය. මෙනේ කියන. එනිසා නිදිමත එනවා දන්නවනේ. ඒතර ආයුධය තියෙනවනේ තමන් ගා. ආපු ගමන් තමන් දැනගත්ත හැකි කිරි ගහට මෝල් ගහින් යනවා වගේ හරියනකොට උනන්දුවක් ඇති ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ අපි ස්වාමීන් වහන්සේගේ බණ පටියකට ඇහුම්කන් දෙන විට යෝනිසෝ මනසිකාරයට සම්බන්ධ යම්කිසි දෙයක් හටගත් විට කොතනකදී කෙසේ හටගත්තාද මුල සොයලා මුල උගුල්ලා දමන්න. සමාවන්න ස්වාමීන් වහන්සේ මම වැරදි විදියට තේරුම් අරගෙන වැරදි ප්‍රශ්නයක් ඇහුවා දැන් නැහැ. ප්‍රශ්නේ අදාළ නම් කොහොමද මුල හොයාගන්නේ? එය උගුල්ලා දමන්නේ. අපි මේක නිදර්ශනයකට දාලා කිව්වොත් දැන් මෙතන මේ සභාවේ මෙතෙක් සාකච්ඡා වෙච්ච එකදී හොඳට පේනවා අපිට අරමුණකට මූණ දාලා තියා ඉන්නවා කියන එක කරන්න බෑ. මොකද නන්නත්තර අරමුණේ දුවන එකනේ හිත කරන්නේ. අරමුණ කියලා කියන්නේ අපි පණවන ලද ආනාපානිය හෝ සක්මන හෝ පිම්බීම හැකිලිම කියන්නේ. දැන් අපි යම් වෙලාවක ආනාපානිය දැක්කොත් කොච්චර කාලයක් යයිද අපිට තේරුම් ගන්න අපි දකින්නේ හටගත් ආනාපානය. හට ගැනීම නෙවෙයි. අපි වෙස් නටන්නේ හැංගියන්ගේ බැඳපු වෙසක් නටන්නේ. එස් බඳිනව පෙන්නන්නේ නැහැ. ඒක කියනවනේ සාමාන්‍ය ඔය හැංගියන්ගේ වෙස් බැද්දත් එළිය වෙන්නේ නටන්න වෙන්නේ එළිය කියලා. අපි වෙස් නැතුම දකින්නකොට ගොඩාක් වැඩ කලින් වෙලා තියෙනවා. ඊට පිටිපස්සේ. ඒ නිසා ආනාපානෙ කොටු කරගත්තයි කියලා කියන්නේ වෙස් බැඳපු කෙනෙක් නස් බව පේනවා. හටගත්ත ආනාපානයක් පේනවා. දැන් බුදුරජාණන්සේ කියනවා අපට. ඔක කොහොමද එන්නේ ඇරලා මේ කොහෙන්ද ඉතල එන්නේ කියලා බලපන්. එතකොට විතරයි අපිට එන ආනාපානේ හට ගැනීම දැක් ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සලා ආනාපානේ වගලා ගන්න ඕනේ. යාලු කර ගන්න ඕනේ. මොනට මොන දාලා තියා ගන්න ඕනේ. තියාගත්තට හරියන්නේ නැහැ. එතකොට දැනගන්න මේ දකින්නේ ආනාපානේ පිටකොන්ද විතරයි. මැද. මේකේ මුල බලන්න ගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා මේක නොදන්න තරම් ඉතාමත්ම සියුම් තැනකින් පටන් අරගන්න මේ ප්‍රදේශය අල්ලන්න අපේ මොලේ තියුණු නැහැ. අපේ ඉන්ද්‍රිය දත්ම තීක්ෂණ නැහැ. ඒ නිසා පුළුවන් තැනින් පටන් ගන්න හට ගන්න දියා බලන්න. මේ කියන්නේ ලෝකේ හට ගැනීම තමයි. මේ කියන්නේ ජීවිතේ හට ගැනීම තමයි. මේ කියන්නේ දුකේ හට ගැනීම තමයි. උගුල්ල ගන්න ඕනේ නැහැ. ඒතර වෙනව හටගත්ත සියල්ල නැති වෙන සුළු වෙන නැති වෙන පැත්ත බලනකොට ඉගිලීමේ බේම වෙනවා. උගුලන්න වෙන බැකෝ යන්ත්‍ර ගේන්න, තටමඬ මුකුත් කරන්න ඕනේ. හටගත්ම දැක්කනම් මැද හරහා ගියාට පස්සේ ගිලීම ගුලනමයි කියන එකේ අදහස් කරන්නේ Nirodhe වෙන එක ඕනේ හට ගන්න දෙයක සංස්කාර ලක්ෂණයක්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිට අඩු ගන්න පිටකොන්දුවත් අල්ල ගන්න බෑ. පිටකොන්ද ඇල්ලුවට පස්සේ තමයි ඒකේ මුල බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා නිදර්ශනයකට සාපේක්ෂව කිව්වොත් තේරෙනවා මූලධර්ම කිව්ව සමහරට වැටෙන්නේ නැහැ ඒක සාධාරණයි. ගරු ස්වාමීන් වහන්ස ආනාපානසති භාවනා වඩා සිත යම් ධර්මකට සංසුන් වූ විට විදර්ශනාවට හරවන්නේ කෙසේද? කරුණාවෙන් විස්තර කළ දෙන්න. තෙරුවන් සරණයි. ආනාපාන වැටේන ආකාරය සහ tempat වෙන ආකාරය මට කියනවනම් ඒ ඒ ආකාරය විස්තර කරන යුව තුල විදර්ශන ලක්ෂණ තියෙනවා. ඒ ඒ වෙන කොහොමද ආනාපානෙ වැටෙන වෙලාව වැටෙන්නේ? කොහොමද ආනාපානෙ තුනී වෙන වෙලාවේ තුනී වෙන්නේ කියන විස්තර ටික වල කියනවා ස්වභාව ලක්ෂණ. නැත්නම් ආනාපානෙ සටහන් ආනාපානේ ආකාර ටික ලියන්න. ඒක තමයි අපි අර කියන්නේ කමඨාන වාර්තාවට මේ විතරතුරු ඇතුල් කෙරුවේ නැත්තම් මට නිකන් කැමක දෙනවයි කියලා ඉත් පෙට්ටියක් විතරයි දීලා තියෙන. ඇතුලේ බලනකොට මොකුත් නැහැ. පෙට්ටිය තියෙනවා කැම පෙට්ටිය. ඒකට මම දැන් අහුවෙන්නේ නැහැ. ඉස්සර අහුුණාම. පෙට්ටිය විතර දීගුවා මම ඉස්සර හිතනවා හරි තමයි කියලා. බලනකොට ඇරලා බලනකොට ඇතුලේ මොකුත් නැහැ. මේ දම්බිලා අට පිළිකර හදනකොට පාත්‍රයට ගන්නේ මුට්ටියකට බටේ කපලා දෙවෙනිතරි තියෙන වේව තමයි එහෙම තියෙන්නේ. තම්බි අටගිරි කරවල මුට්ටිය ඇලුමිනියම් මුට්ටියක කට කපලා ඕක තමයි පාත්‍රයට තියෙන්නේ. ඉතින් අර ගමන් පොතියේදී මේ උපාසකම්මගෙන උපාසකම්මල දෙන ඒ උපාසකම හාමුදුරන දෙන හාමුදුර ආය උපාසකම්මල දෙන හොක ඉතින් ඇති වැඩක් නැති නිසා මුට්ටිය ප්‍රශ්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මුට්ටිය බාධානේ වලගන්න බෑ. අවිධ කර තියෙනවා. අදගිර තුනක් පාවිච්චි කරන්න බැහැ නිසා දෙනවනම් දෙන්න හොඳ යකඩ පාත්‍රයක්. එහෙම නැතුව නිකන් තම්බි පාත්‍ර දෙන්න එපා. ආනාපාන විතර කියනවනම් ඇත්ත කියන්න මට දැක්ක කියලා කියන්න එපා. මල්ලෙන් ගහන්න එපා. දැක්කේ මොනවද කියලා කියන්න. කැමැති දේ ලියපෙකන කට උත්තර දෙන්න. නැත්නම් ඉල්ලා ඉන්නවා. ඒකත් අපි මේ වෙලාවේ රැසෙනකොට කරුණා කරලා ඒ විස්තර ටික අත්‍යවශ්‍යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේ යෙදෙන විට හුස්ම රැලි 5ක් 6ක් පමණ ගෙවෙන විට නොදැනීම සිතට වෙනත් සිතුවිලි මතුවේ. ඒ සිතුවිලි සමග මද වේලාවක් ගත වුණු පසු ආනාපාන සතියෙන් බැහැර වී ඇති බව දැනි නැවත හුස්ම රැල්ල නිරීක්ෂණය කිරීමට පටන් ගනිමි. මෙසේ එක් දිගට හුස්ම රැල්ල නිරීක්ෂණය කරන වේලාව දීර්ඝ කර ගැනීමට සම්මා වායාමයේ යෙදිය යුතුයද? එසේනම් කතරම් ප්‍රමාණයක් යෙදිය යුතුද යන්න පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. වීරිය ප්‍රමාණයට වඩා යෙදීමෙන් භාවනාවට බාධාවක් විය හැකිද? තෙරුවන් සරණයි. මේ කියන එක නා උසාවි කූරුවට ගන්න පුළුවන් නම් ද ලස්සන භාවනාවක් මතු කරලා දෙන්න පුළුවන් මට සැකයි ඉද කියලා. කැමැති ලියපෙක නා මේ අන්න හරි. තව වලියට එනවනම් හරි කැමැති. මේ මේකේ තියෙන වාක්‍යයක් මට විස්තර කරගන්න ඕනේ. වාක්‍ය මට වෙහිම මතක දැන් තමන්ගේ හිත ආනාපාන තිබුණේ. ඊට හිතවිල්ලකට ගියා. මම දැන් ඉන්නේ ආනාපානේ නෙවෙයි කියලා මම නැවත ආනාපානෙට එනවා මේක මම හිතා මිතා මගේ හිතට ගන්න එකක්ද නැත්නම් හිතට ඉබේ පහළ වෙන හිතවිල්ලක්ද කියන්නේ ඒ ඉබේ පහළ වෙන හිතවිල්ල දැන් වැරදි තැනක ඉන්නකොට වැරදි කියලා දැනගන්න හිතවිල්ල හොඳ එකක්ද නරක එකක්ද ඔව් ඒ වුණාට හොඳ හිතවිල්ල භවනා නොකර ආපු එකක්ද භවනා කරලා ආපු එකක්ද ඔව් එතකොට මේ හිතවිල්ල නැවත නැවත බලන්න ඕනේ නම් මේක සාතික් කරන්න ඕන අපිට. අපි නරක දැන්න ගියාම දැන් නරක තැන ඉන්නේ කියලා දන්නවනම් අර සරත් තියෙනවනේ. ඒ නිසා හොඳයි මේක. අපිට මේක දැනගන්න ඕනේ. එහෙමනම් මේ පිට ගියාට පිට ගිය බව දැනගන්න ඕනේ නම් භාවනාවේදී හිතවිලි එන එක හොඳද නොඑන එක හොඳද? නෑ නෑ නෑ බයිලා එපා මං කියන්නේ. එන එක හොඳද නරක එන එක නොඑන එක හොඳද? එච්චරනේ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? අනිත් දවසෙත් යන්න යන්න වෙන්නේ හිතවිලි වලට බලන්න කොතනකද යරි හිතවිලි ඉන්නකොටම තේරෙනවා මම දැන් ඉන්නේ අගෝචර භූමියේ. ගෝචර භූමියේ නෙවෙයි. දැන් මම ගෝචර භූමියට යන්න ඕනේ. මෙන්න මේක දැනගන්න පුළුවන් වීම වැරදි තැනක ඉන්නකොට මම වැරදි තැනක ඉන්නවා කියලා දැනගන්න පුළුවන් අම්මා දීපේකක්ද අප්පා දීපේකක්ද දැනුමකින් ගත් එකක්ද කොහෙන් ගත් එකක්ද අත්දැකීමෙන් මෙන්න බෑ ඕක නැතුව මැරෙන්න උනා නම් අපි මරණ මොහොතදී කොහෙද යන්නේ? අපි කලබල වෙනවා. වැරදි තැනකට ගියා කියලා. බුදුසසුන කලබල වෙන්න වෙන්න අපායේ වැරදි තැනකට ගියාට පස්සේ වැරදි තැන ගිය බව දන්නවනම් ඒ මනසට අරසාව දෙනවා. ඊට පස්සේ වඩා වටිනායක තමයි මේක වැරදි නම් යායුතු තැනක් දන්නවා දැන්. මොකද වඩන ලද කමටහනක් තියෙනවා. නමුත් දැන් මේ අත්දැකීම මදි තාම. මේක බුද්ධි විදින. ඒ ආයෙසරක් යන්න දැන් හිතවල තරහ වෙන්න එපා. මොකද හිතවිලි නැතුව මේ පරිශ්‍රණය කරන්න බෑ. එන්නරින් මේ දැන් හිතවිලි එන්නේ නැහැ. ওই දැනුමින් භාවනා කරන්න ගියොත් ආයෙ හිතවිලි එන්නේ නැහැ. මං කියන්නේ 100ක් නෙවෙයි. මෙන්න මෙතකොට තේරෙනවා අපි මේ යන්ත්‍රේ දන්නවනම් ස්විච් බෝඩ් එකේ යන්ත්‍රේ නතු කරගතයි. ස්විච් බෝඩ් එක දන්නේ නැත්නම් යන්ත්‍රේ නතු කරන්න බෑ. ඒ නිසා වීර්ය ප්‍රශ්නයක් නෑ මෙතන. ප්‍රඥා ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් ප්‍රඥා ගෝචර වීරියක් මේ තියෙන්නේ. ඒ නිසා හිතවිල්ලක හෝ සද්දක හෝ වේදනාවක වන්මත් වුණාට පස්සේ හිත නන්නත්තර වුණාට පස්සේ දැන් මම නන්නත්තර වෙච්ච බව දැනගත්තොත් හොඳයි කියන්නේ විපස්සනාකාරයා. හොඳ නැහැ කියන්නේ සදාචාරවාදියා. සදාචාරවාදියාට විපස්සනා කරන්න බෑ. චික්කේ මගේ හිත හිත පිට ගියානේ කියලා පශ්චාත්තාප වෙනවා. එයාට උත්තරෙන්නේ නැහැ. හිත පිට ගියා මම දන්නවා. උත්තරයට කරන්න ඕනේ මේ හදවන ලද කර්මස්ථානයක් තියෙනවා නම් මං කියන්නේ නිවන් දැකලා තියෙන මේ මනුස්සයා. දැන් තියෙන සාක්ෂාත්කරණය විතරයි. තේරෙනවද නිවන් දැක්ක සහ සාක්ෂාත්කරණය කරනවා කියන්නේ. ඒකම වෙන්න හරින්න. වෙන්න හරි මොකක්ද? දැන් වැරද්දක් වෙන්න හරි. සද්දෙකට ගිහින් හිත පිටපලච්චා. කොතනකදී හරි තේරලා එනවනේ මෙයා. වේදනාවට ගිහිල්ලා හිත පලච්චාවයි. හිතවිල්ලකට ගිහිල්ලා. ගියාට පස්සේ ආපහු වෙන්න ආපහු එන මම මේක කියන්නේ නැවත gedara බලා පැමිණෙන වීතිය. දන්නවනම් හැම අත්තරක් දක්වම විමසනාගෙන් කෙලවර වෙන්නේ. ඉතින් පිටගිය වෙලාවකම අපි බලන්නේ එතන ඉන්න ගෙදර එන පාර විතරයි. පිටගිය වෙන පශ්චාත්තාපේ නැහැ. ඊට පිටගිය සද්දයකට වේදනාවක් මොකක් නැහැ. මෙතනදී පැටලුණා. පැටලෙන ගෙදර එනවා. මේකට කියනවා ගෙදර බලා ආපහු වෙන ගමන කියලා. ඒ නිසා කියනවා සෙන් බුද්ධ ආගමේ ඔබ කොතන හිටියත් ඔබ ඉන්නේ දැන් gedara බල ආපහු වෙන ගමනේ නිවන් දකිමින් ඉන්නේ මේ. මේක පශ්චාත්තාප වෙන දැන මෙන්න බුදුහාමුදුර අපිට දෑවැද්ද දීලා තියෙනවා. අපිට මේක සම්බන්ධීකරණය වෙලා තියෙනවා. හිත පිට ගියාට ප්‍රශ්න වෙන්න එපා. ගෙනඬු ගෙනල්ලා නැතර කරන්න ඕනේ දැන දන්නවා. පිට ගිය වෙලාවේ පිට ගිය බව දන්නවනම් මේක නැවත නැවත වෙන්න යනකොට කෙලෙස් වලට බය නැහැ මෙයා දැන්. හිතවිලි වලට බයක් නැහැ. මොකද එනේනේ හිතවිල්ල මේක තියුණු කිරීමක් නේ කරන්නේ. ඊට පස්සේ මනුස්සයාට හැම වැරද්දකදී මෙයා දන්නවා වෙනද තරම් ඉස්සර යන්න ඉස්සලා දැන් අහුවෙන්න පටන් ගන්නවා. වෙනද තරම් හිතවිලි දිගේ කතන්දර ගොතන්න යන්න ඉස්සලා අහුවෙන්න පටන් ගන්නවා මේකට යෝනිසමනසිකාරය කියලා කියනවා. එච්චර නන්නතර වෙන්න ඉස්සලා දැනගන්න. අනිත් දවසේ එච්චරවත් වෙන්න ඉස්සලා දැනගන්න. ඕමම ඇවිල්ලා මුලදී යන්න හදනකොටම දැනගන්න මට්ටමට යනකොට මේකට කියනවා මේ කාය වචී සංවරය නෙවෙයි. මනෝ සංවරයක් මෙතන සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ painfully slow. ඒ process එක ඉතාමත්ම හිමීට සිද්ධ වෙනවා. හැබැයි වෙදම වේදෝගාවතර හොඳටම තේරෙනවා. වෙන වගේම තරහ යනවා. හැබැයි අතින් ගියාට පස්සේ තේරෙන චික්ෂේ අදත් මට තද වුණානේ කියලා ඊට පස්සේ hina යනවා. ඊට බහුවෙන්න නම් තරහ යන්නේ නැහැ කියලා හිතියද ආයෙ තරහ නැහැ. අච්චර යන ඉස්සලා තේරෙනවා. රාගෙත් පහළ වෙනවා. නමුත් එන්නේ එන්නේ එන්නේ තමන් අර ඉබ්බ කට්ට ඇතුළට දැගත්තා වගේ යන්න ඉස්සලම තේරුම් මට්ටමට එන්න පටන් ගන්නවා. ඒ සමහර හරි සතුටුයි මේ විත්තිකූරියට නැගින්න ඉදිරිපත් වෙච්ච එක. සමහර වෙලාවට මම ඉතින් මර දඬුවම දෙනවා. මේ දවසේ උනේ නෑ ඒක. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ අද දින උදෑසන පරයන්කේදී මම උදරයේ පිම්බීම හා හැකිලීම දෙස බලා සිටියෙමි. ආශ්වාස ප්‍රාශ්වාසයට වඩා පිම්බීම හැකිලීම මට ප්‍රකටව ප්‍රකට ලෙස දැනුණු හේයින් ඒ දෙස දිගටම බලාගෙන සිටියෙමි. පැය භාගයක් පමණ වේලාවක් විසිරෙන හිත නැවත පිම්බීම හැකිලීම දෙසට ගෙනෙමින් සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කෙලිමි. විතක සිත සංසුන් වීමද විතක සිත විසිරී යාමද වරින් වර සිදුවිය. ස්වාමින් වහන්ස මා ආශ්වාස ප්‍රාශ්වාසයට වඩා පිම්බීම හැකිලිම දෙසම හිත යොමු කරගෙන සිහිය පිහිටීම උත්සාහ කිරීම නිවැරදිද ඔබ වහන්සේ කරන්නා උතුම් ශාසන සේවයට ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා කමඨාන් වර්තාවලින් වඩාම හොඳ එක තමයි මේ භාවනා කරන මෙච්චරයි උනේ ඉතින් අවසාන මතු කරන සැකේ එච්චර හොඳ එකක් නෙවෙයි. තමයි ප්‍රකට කොයි එකකින් ගිය ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි බිමක් කියන හෝ ආනාපානේ ඉස්සර වෙන්නේ ගන්න. ඒකට විසුද්ධි මාර්ගයේ තියෙන්නේ යතහපාකටම් විපස්සනා බිනිවේසෝ. යම ප්‍රකටද එතනින් විපස්සනාට බහගන්න. ඊට පස්සේ තියෙනවා පච්චා අනුපහට්ටන්තේන උපායන උපට්ඨ වෙත්තා ධම්මසිතබ්බං කියලා. මේක හොඳට අහන පිඹි මැකීම නම් ආවේ මේ හැකිල හොඳට හුරු කරගත්තට පස්සේ හිත සතිය ආවට පස්සේ අපිට නොපෙනිච්ච අරමුණක් පේන්න පටන් ගන්නවා. අන්ධකාරයට ගිය ගමන් අපි කරකොල අතහැරියට අන්ධකාරය ටිකක් ඉන්නකොට පේන්න පටන් ගන්නවානේ. ඒක එහෙටි. ඉතින් ඒ නිසා මේක හොඳයි. ඒ නිසා බලන්න මේක තව දියුණු කරන්න ඕන. නැත්නම් මේක තව තියුණු කරන්න ඕන මේ ආස් දැන් බලන්නේ ආ පිම්බීම හැකිලීමයි ආස්වාද ප්‍රසවාසයේ නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා මට උත්තරයක් දෙන්න. කැමැතිද මෙයත් උසාවි කොට නගින්නේ? අමාරුයි ඒකේ යාලු කරගන්න. ස්වාමීන් වහන්සේ මම මේක ලිවි කවුරුත් ප්‍රශ්න ලියන එකක් නැහැ කියලා හිතාගෙන. මම ලිවි ස්වාමීන් වහන්සේ කවුරු උත්තරයක් ලියන එකක් නැහැ කියලා. හරි අක්ක වෙන්න එපා. කොහොමද දන්නේ මේ අද්දකප එක නෙවෙයිද මේ ලියන්නේ? නෑ මම නිකන් ලිවි ස්වාමීන් වහන්සේ. ඒක කන පැලෙන්න ගහන්නේ. මට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වුණාට මම හිතුව ප්‍රශ්න මදි වෙයි කියලා. මුන්න ඕනේ කොහොම හරි මේ ගේම ගෙනියන්න අයෝ මම. සංවිධායක සංවිධායකෝ කියලා කියන්නේ මම නොකෑම නැජාතියක්. මිනිස්සු රවට්ට ගන්න ඕනේ, කට්ටිය ගෙන්න ගන්න ඕනේ, කට්ටිය නතර කර ගන්න ඕනේ. ඉතින් පුදුමාකාර බිස්නස් එකක් තියෙනවා. මම සතුටු වෙනවා ඒක ඉදිරිපත් වෙච්ච එකට මොකද මට හොම්බල දෙයක් අයින්න හම්බ වෙනවා මේක තමයි මම කියන්නේ පුරුදු කට්ටිය තමන්ගේ අත්දැකීම ලියන්න සමටම වාර්තා කිරීම ඉදිරිපත් කිරීමේ ක්‍රමයට ලියන්න එතකොට කාටත් ඒක පූර්වාදර්ශයක් කරලා මගේ පච ලියන්න එපා ඇත්ත ලියන්න මේ වාර්තාව ලියන ක්‍රමයේ ඒ විදිහට මම අනුගමනය කළා ලිව්වා. ඒක ඒකේ කියන්නේ පළවෙනිම දේ තමයි තමන් අත්දකින්න දේ කියන්න ඕන. නැත්තම් ප්‍රබන්ධ බවට පත් වෙනවා. හොඳයි අපි පැය දෙකක් අරගෙන තියෙනවා කොච්චරද කාලය අපි යොදලා තිබුණේ. ඒක දැන් අපි ගත කරලා තියෙන්නේ සක්මන් වෙලාව. ඒකට අපේ ඊගාට තියෙන පරියන්කයද? කාගෙලකද කාලසට කාලසටහනක් තියෙනවා. ඊට පස්සේ තුනමාරට සිටින් ගන්න. තුනමාරට ඒක නිසා අපිට පැය එකමාරක් නෑ වෝකින් ඇන්ඩ් බ්‍රේක් එකට පැය භාගයයි තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටව මේක විනාඩි 45ක් කරගන්න. ඊට පස්සේ අපි වාඩි වෙන්නේ තුනමාරට නෙවෙයි 3:45ට. 3:45 ඉඳලා 4:00 දක්වා විනාඩි 45ක් සිටින් එක. ඒකේ විනාඩි 15ක් විතර මම ගන්නවා ගයිඩඩ් මෙඩිටේෂන් එක කරලා. ඊට පස්සේ හතරමාරට හතරමාරට මොකක්ද තියෙන ටයිම් ටේබල් ඔව් ඒකට වොකින් එකට ඉස්සෙල්ලා මම ආයෙසරයක් විනාඩි 10ක් විතර ගන්නවා සක්පම් භාවනා කරන්නේ කොහොමද කියලා කියන්නේ. ඉතින් මේ ටික මම හිතන්නේ කාටවත් පැහැදිලි කියලා. කෙසේ නමුත් ධර්ම සාකච්ඡාව සජීවී වුණා. කාගේ සහභාගීත්වය හම්බුණා. පළවෙනි දවසේ මේට වැඩි දැන් බලාපොරොත්තු වෙන්නේ නරකයි. එහෙම තමයි ස්වභාවය. ඒක මේ කණ්ඩායමේ තනියේ දෝෂයක් නෙවෙයි. අපි එකටම මේක කරගෙන කරගෙන ගියොත් ඉක්මනටම අපි එක එකනගේ භාෂාව තේරුම් ගනි. එතකොට ඔක්කොම එකම පවුලේ අය වගේ බැඳීම ඇති වෙන්න පටන් අර ගන්නවා දවස් ටික තුන යනකොට. ඒ සඳහා හැම නිකන් වෙයි කියලා හිතන්න බෑ හැම කෙනාගේම පූර්ණ සහයෝගය ලැබලා දෙන්න. ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.